අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප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 රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සත්පුරුෂ පින්නතුනි අද සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ප්‍රධානව සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ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 අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂයන්ගේ ශ්‍රද්ධාව වඩා වැඩිවීම උදෙසාත් ප්‍රීතිය ඉපදීවීම උදෙසාත් ඒ ආනිසංසය අදත් කෙටියෙන් කල්පනා කරලා දේශනා කරන්න හිතුවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දිව්‍ය පිරිසක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි මේ ලෝකේ තියෙන ආනිසංස වැඩිම දානේ මොකක්ද කියලා. මේ ලෝකේ ඕන තරම් දාන තියෙනවා. ඒ දාන අතර වැඩියෙන්ම ආනිසංස ලැබෙන දාණය මොකක්ද කියලායි ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ ඒකට ලබලා දුන්න පිළිතුර තමයි මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ තියෙන හැම දානයක්ම අභිභවනය කරනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණය. ඒකට තව උදාහරණයක් සඳහන් කළා පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ සක්වල ගැබ පුරාම ධන මඩලෙන් ධන මඩල ගැටෙන තරමට ළඟින් ළඟින් වාඩි කරවලා ඒ ගැබ පුරාම කියලා කියහම මේ පොළොව තලයේ මත විතරක් නෙමෙයි අකනිටා බඹලොව දක්වා. භාග්‍යතුන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වඩා හිඳවලා. අකනිතා බඹලෝ දක්වා ඊ타ම සිනිදු සලු කෙසෙල් දලු තරම් සිනිදු සලු මේ සිවුරු හැටියට ගොඩ ගහලා ඒ චීවර පූජාව මේ මහා පුණ්‍යවන්තයන් වහන්සේලා උදෙසා සිදු කරලා යම් කෙනෙක් ලබනවා නම් යම් ආනිසංසයක් ආන් ඒ ආනිසංසයට වඩා මේ භාග්‍යතුන් වහන්සේගේ හතර පද ගාථාවකින් කරන අනුශාසනාවේ ආනිසංසය ඊටාම වැඩි කියලා. ඒ තරමටම සද්ධර්ම දාණය ශ්‍රේෂ්ඨයි. මේ කරුණු කාරණා අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට පැහැදිලි කරලා දුන්නාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශේෂ ඉල්ලීමක් කළා. ස්වාමීනි භික්ෂූන් වහන්සේලාටත් අවවාද කරනසේක්වා යම් තැනක මේ දානේ gederක දානේ වළඳලා ඉවර වෙලා කරන අනුමේවනී ධර්මදේශනාවක් අවසානයේ පවා දෙවියන් සිහිපත් කරලා පින් දෙන්න කියලා. ඒ මහා කුසලය අපිට අනුමෝදන් කරවන්න ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. එදා ඉඳලා අපි අපේ ජීවිතේ ධර්මයේ සම්බන්ධ කරගෙන මොන කටයුත්ත කළත් තුනුරුවන් සිහිපත් කරගෙන කොයි කටයුත්ත කළත් අවසාන කරනකොට දෙවියන්ට පින් දීලා අවසාන කරන පුරුද්දක් අපි ගාව තියෙනවා. එහෙනම් ඒ තරම් ආනිසංශය වෙන කොහෙන්වත් නොලැබෙන නිසායි ඒ ඉල්ලීම කළේ. එහෙනම් ධර්මයේ දේශනා කිරීමත් එහෙම මානිසංසදායකයි. ධර්මය දේශනා කරවන්න කටයුතු සංවිධානය කරලා ඊට අවශ්‍ය වටපිටාව පිළියෙල කරලා කටයුතු කරන එකටත් ඒ අයටත් ඒ ආනිසංසයම තමයි අනුමෝදන් වෙන්නේ. එහෙමනම් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ සත්පුරුෂ මෑණියන් පියාණන් දූපුතුන් ඇතුළු සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේටත් සිල්මෑණියන් වහන්සේටත් දේශනාව සිදු කරන මටත් අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය පසක් කර ගැනීම සඳහා මේ සද්ධර්ම දානානිසංසයේ ශ්‍රවණානිසංසය පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු පිළිතුරු අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි මේ ත්‍රිපිටකයේ අන්තර්ගත තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවක් යොදාගමු කියලා කලින් දවසේ සිහිපත් කරන්ට යෙදුණා. අපි මේ දේශනාවේ නමත් හැඳින්නුවා ආහාර සූත්‍රය කියලා. අපේ හේමක මහත්මයා සමහර වෙලාවක අවස්ථාවක දෙකක දුරකථනයෙන් කතා කරලත් ඇහුවා ආහාර සූත්‍රය අන්තර්ගත වෙන්නේ පිටකේ කොහෙද කියලා. එතුමා සඳහන් කළා ඇතැම් ධර්ම ශ්‍රවණය කරන අය ඒ කරුණ එතුමගෙන් ඇහුවා කියලා. ඒ කියන්නේ බණ අහන්න එන අය මේ දේශනාවට සූදානම් වෙලා පැමිණෙන්නමයි ඒ උවමනාව තිබුණේ. ඒක මහා සතුටට කාරණාවක්. සූත්‍රය අහන්න ඉස්සරලා දේශනාව දැනගන්න ඉස්සරලා අපිට වැටහෙන ප්‍රමාණයෙන් ටිකක් හරි අපි දැනගත්තාම ඉතුරු සාකච්ඡාවේදී වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් ධාරණය කරගන්න හැකියාවක් තියෙන නිසා ඒ ධර්මයේ අවශ්‍යතාවය හොඳටම ඇති නිසා. නමුත් සංයුක්ත නිකායේ මේ දේශනාව තියෙන බව සිහිපත් කළා මිස මොන පිටුවේ තියෙනවද කොතන තියෙනවද කියන කාරණාව නැවත මට සිහිපත් කරන්න බැරි පිළිබඳව මුලින්ම මගේ කනගාටුව මම මේ අයට ප්‍රකාශ කරනවා. නැවත වතාවක් ඔබට මේ කාරණාව පරීක්ෂා කරන්න ඉඩ තියෙනවා. මොකද මේ දේශනාව අපේ දේශනා හතරක් පහකින්වත් ඉවර කරන්න පුළුවන් වෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න වෙන ඊටාම ගැඹුරු සූත්‍රයක් මේ ආහාර සූත්‍රය කියලා කියන්නේ. ඒ තරම්ම ගැඹුරු සූත්‍රයක්. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ ඊටාම කෙටි කරලා හකුලලා අපිට මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. ආන් ඒ නිසා තමයි දීඝනිකාය වාගේ පොතක සංග්‍රහ වෙන්න ඕන දේශනාවක් සංයුක්ත නිකායට එනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තරමටම භාග්‍යතුන් වහන්සේ මේක කෙටි කරලා තියෙන නිසා. හැබැයි මේ කෙටි කරපු දේශනාව අපට වැටහෙන්න අපි දිගහැර ගන්න ඕනේ. ඒ නිසා අපිට දේශනාව ටිකක් දීර්ඝව සිදු කරන්න සිද්ධ වෙයි. පින්නතුනේ ආහාර සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ බොජ්ජංග සංයුත්තේ මහා වග්ගයේ බොජ්ජංග වර්ගය. බොජ්ජංග සංයුත්තේ බොජ්ජංග වර්ගය. එතකොට 6 වෙනි බොජ්ජංග වර්ගයේ හැටියටයි සඳහන් කරලා තියෙන්නේ වර්ග සඳහන් කරන තැන 6 ඉලක්කම තියෙනවා 6 වෙනි බොජ්ජංග වර්ගයේ තමයි මේ ආහාර සූත්‍රය අන්තර්ගත වෙන්නේ. 200 දෙවෙනි පිටුවෙන් තමයි ආරම්භ වෙන්නේ. සංයුත්ත නිකායේ පස්වෙනි පොතේ 202 පිටුවෙන් තමයි ආහාර සූත්‍රය ආරම්භ වෙන්නේ. මොකද මේ පිටකේ ආහාර සූත්‍ර කීපයක් තියෙනවා. එතකොට අපේ අයට වෙන ආහාර සූත්‍රයක් හම්බුනොත් මේ කරුණු හම්බෙන්නේ නැහැ එතනින්. ඒ නිසා පස්වෙනි පොතේ 202 වෙනි පිටුව සඳහන් කරගත්තා නම් මේ සූත්‍රය බලහම මේ කරුණු එතන අන්තර්ගත වෙලා තියෙනවා. ඊටා වටිනා සූත්‍ර දේශනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැම සූත්‍රයක්ම වටිනා දේශනාවල්. නමුත් නිර්වාණය හොයාගෙන යන අයට මේ සූත්‍රය මොනතරම් ප්‍රයෝජනවත් වෙනවද? අපිට අපේ අඩුපාඩුව හොයාගන්න කොයිතරම් සමීපව උපකාර කරලා තියෙන සූත්‍රයක්ද කියන කාරණාව ඔබට දේශනාව තුළ වැටහෙවි. පිළිතුරු මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවන සොයාගෙන යෑම උදෙසාම අවශ්‍ය දහම් කාරණා ටික. එහෙනම් හකුලලා තියෙන දේශනාවෙන් ඒ කාරණාවයි අපි මේ දිගහැර ගන්න සූදානම් වෙන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන්. මීට වඩා තවත් බොහෝ සෙයින් මේක විස්තර කරලා සාකච්ඡා කරන්න පුළුවන් ධර්මදරයන් අපි අතර නැතුව නෙමෙයි. අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ සූත්‍රය සාකච්ඡා කරන්නයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ කෙලින්ම කතා කරලා තියෙන්නේ නිවන් දැකීම පිළිබඳවමයි. ඍජුවම කතා කරන්නේ නිවන පිළිබඳවමයි. ආන් ඒ නිසා අපිට මේ සූත්‍රයේ තවත් බොහොම වටිනවා ඒ සඳහාම කරුණු හොයන කෙනෙකුට. ආන් ඒ නිසා මෙහි සාකච්ඡා කරනවා විශේෂයෙන්ම නීවරණ පහක් සහ බොජ්ජංග හත පිළිබඳව. නීවරණ පහත් බොජ්ජංග හතක් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනවා. එහෙනම් මේ බොජ්ජංග සාකච්ඡා කරන්න ඕන වෙච්ච නිසා තමයි අපි ආහාර සූත්‍රයේම සාකච්ඡා කරමු කියලා තීරණය කළේ. ඊළඟට පින්නතනි සඳහන් කළා නිවනට යන එක අපි කවුරුවත් බලාපොරොත්තු වෙන තරම් පහසු නෑ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා. නිවනට යනවා කියන එක ඔබ මම කවුරුවත් හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කොතනවත් අපිට දේශනා කරන්නේ නෑ නිවන් දකින්න එක හරි පහසුයි කියලා. නිවන් යන එක පහසු නෑ. නමුත් යන්න බැරි නෑ. පහසු නෑ. නමුත් බැරිත් නෑ කියන කාරණාවයි සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒ නිසා මේ පිළිබඳව මේ සූත්‍රයේ කොයිතරම් විස්තර අන්තර්ගතද කියලා අපි සාකච්ඡා කරලා බලමු. පහසුත් නැති, නමුත් උදා කරගන්න ළඟා කරගන්න බැරිත් නැති ඒ කාරණාව වෙනුවෙන් මේ සූත්‍රයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක තමයි දේශනා කළේ. දේශනාව ආරම්භ කරනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට පංචන් නංච නීවරණං සත්තං නංච බොජ්ජංගානං ආහාරංච අනාහාරං දේශිස්සාමි මේ විදිහට තමයි සූත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ. මහණෙනි පහක් වූ නීවරණයන්ගේද හතක් වූ බොජ්ජංගයන්ගේද ආහාරයත් අනාහාරයත් දේශනා කරන්නෙමි. සූත්‍රය ආරම්භ කරලා තියෙන හැටි. ඊළඟට සඳහන් කරනවා මේ කරුණු අන්තර්ගත වෙච්ච මේ අපූර්ව සූත්‍ර දේශනාව. මම මුලින් සඳහන් කළා මදක් ගැඹුරු දේශනාවක්. ඔබට වැටහෙන විදිහට අපේ ශක්ති ප්‍රමාණයට සරල කරලා දේශනා කරන්න අපි උත්සාහ කරමු. අතිශයින්ම ගැඹුරු සූත්‍ර තමයි සංයුත්ත නිකායට සංග්‍රහ වෙන්නේ. ඊටාම ගැඹුරු දේශනා තමයි සංයුත්ත නිකායේ තියෙන්නේ. ඒක සංයුත්ත නිකායේ හැම සූත්‍රයකම හැටි. ඊටාම ගැඹුරුයි සංයුත්ත නිකායේ සූත්‍ර. ඒ වගේම හරි දීර්ඝයි. නමුත් කෙටි කරලා තියෙනවා සංකෝචනය කරලා හකුලවල තමයි මේ සූත්‍ර සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ කෙටියෙන් දේශනා කරලා තියෙන නිසාම ඒක සංයුත්ත නිකායට සංග්‍රහ වුණා කියලා අපි මුලින් සිහිපත් කරන්ට යෙදුණා. තං සුනාත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හොඳින් අහන්න. ඒ නිසාම හොඳින් අහන්න තං සුනාත කියලා දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කෝච භික්ඛවේ ආහාරෝ කෝච භික්ඛවේ ආහාරෝ කුමක්ද මහණෙනි මේ ආහාරය. දැන් මෙතන ආහාරය කියන වචනේට අපි තවත් වචනයක් සඳහන් කළොත් හේතුව ආහාරය කියලා මෙතන කිව්වේ හේතුව. කෝච භික්ඛවේ ආහාරෝ කුමක්ද මහණෙනි ආහාරය එහෙම නැත්නම් කුමක්ද මහණෙනි හේතුව කියන කාරණාව අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය උපන් කාමච්ඡන්දයාගේ නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසත් ආහාරය කුමක්ද නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස ආහාරය කුමක්ද බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් අහනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා එතකොට ප්‍රශ්න දෙකක් අහනවා නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීමට හේතු වෙන ආහාරය මොකක්ද? දෙවැනි ප්‍රශ්نين භාග්‍යතුන් වහන්සේ අහනවා. "උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බීයෝ භාවාය වේපුල්ලාය" තන සඳහන් කරනවා. උපන්නා වූ කාමච්ඡන්දයන්ගේ වැඩිවීමට හා පැතිරීමට හේතු වන්නා වූ ආහාරය කුමක්ද කියලා ප්‍රශ්න දෙකක් බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා. නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීමට හේතුව මොකක්ද? උපන් කාමච්ඡන්දයාගේ වැඩිවීමට සහ පැතිරීමට හේතුව මොකක්ද කියලා ප්‍රශ්න දෙකක් අහනවා. එහෙම අහලා භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න දෙකට උත්තරත් සපේනවා. අත්ති භික්කවේ සුඛ නිමිත්තං. ඒකට හේතුව මොකද්ද? සුඛ නිමිත්ත. අත්ති භික්කවේ සුඛ නිමිත්තං. එනදී මේ සුඛ නිමිත්තන් කියන කාරණාව ගැඹුරින් සාකච්ඡා කරනවා නම් වෙනම සූත්‍රයක් තියෙනවා මේ කාරණාව සාකච්ඡා කරන්න. නමුත් අපි මේ සූත්‍රයේ පුරාවටම මේ සුඛ නිමිත්ත ගැන සාකච්ඡා කරන නිසා අවශ්‍ය නම් ආහාර සූත්‍රයෙන් පස්සේ සුඛ නිමිත්ත ගැන සාකච්ඡා කරපු අනිත් සූත්‍රයක් අපි සාකච්ඡා කරමු. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියට හැම වෙලාවෙම දන්වැලක පුරුක් වගේ එකින් එකට ගැලපෙනවා. ඒ හින්දා මේක සාකච්ඡා කරනකොට ඒකත් එක්ක සාකච්ඡා කරන්න තව සූත්‍ර ගණනාවක් අපිට ඉතුරු වෙනවා. භික්ෂූනි මේ සුභයි, ඊටාම හොඳයි කියලා ගන්න නිමිත්තක් තියෙනවා. භාග්‍යතුන් සඳහන් කරනවා භික්ෂූනි මේ සුභයි, ඊටාම හොඳයි, සැපයි කියලා ගන්න නිමිත්තක් ලෝකේ තියෙනවා. ආන් ඒ නිමිත්ත තමයි මේ පළවෙනි නීවරණයට ආහාරය බවට පත් සුභයි සැපයි කියලා අරගන්න නිමිත්ත තමයි පළවෙනි නීවරණේ ආහාරය. මේක ආහාර සූත්‍රයේනේ. එතකොට මොකද්ද පළවෙනි නීවරණය? කාමච්ඡන්දය. මේ සුභයි සුඛයි කියන ගන්න දේ තමයි මේ කාමච්ඡන්දයට ප්‍රධාන ආහාරය වෙන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දේ වැඩෙන්නේ මේ සුභ සුඛ කියන නිමිත්ත අරමුණු කරගෙන. ඒ නිසා සඳහන් කළා මේ පළමු නිමිත්ත නම් කාමච්ඡන්දයයි. පංචකාමයේ පිළිබඳව තියෙන තණ්හාවයි. කාමච්ඡන්දය කියලා කියන්නේ පංචකාමයේ පිළිබඳව තියෙන මූලික තණ්හාවයි. ඊළඟට සඳහන් කළා එහෙනම් ඒ මොකක්ද කියලා. රූප දකින්ද, ශබ්ද අහන්ද, මිහිරි ගන්ධයන් විඳින්ද, කායික පහස ලබන්ද, ඊටාම මිහිරි වූ ප්‍රනීත වූ රස ලබන්ද අපි ගාව තියෙන කැමැත්ත. පංචකාමයේ පිළිබඳව තියෙන කැමැත්ත. මේ කාරණාව එහෙම සඳහන් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මාගන්ධිය කියන බමුණට මේකට ගැළපෙන්න හොඳට උත්තර දීලා තිබුණා. මොකද මාගන්ධිය බමුණත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අගේ කලේ පංචකාමයමයි. බුදුරජාණන් වහන්සේ පංචකාමයට විරුද්ධව අදහස් දක්වන නිසා මාගන්ධිය බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කළෙත් වෘද්ධිනාශකය කියලා. මිනිස්සුන්ගේ දියුණුවට අකමැති පුද්ගලයා වෘද්ධිනාශකයා කියලා කියන්නේ. එහෙනම් මාගන් දීලා මිනිස්සුන්ගේ දියුණුව කියලා දැක්කේ මොකද්ද? පංචකාමයෙන් සතුටු වීම පිළිබඳව. නමුත් භාග්‍යතුන් වහන්සේ මාගන්දියට අපූර්වට කරුණු පෙළගස්සලා දේශනා කළාට පස්සේ මාගන්දියට මේ කාරණාව හොඳට වැටහුණා. බුදුරජාණන් වහන්සේ ඒකට උදාහරණ පාවිච්චි කළා. මම හිතන්නේ මාගන්දිය සූත්‍රයෙන් පංචකාමයට විරුද්ධව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු උදාහරණ මෙතන ඉන්න හුඟක් දෙනෙක් අහලා දන්නවා කියලා මම හිතනවා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා ඇති කියලා කල්පනා කරපු නිසා මේ කාරණාව හොඳට වැටහීම උදෙසා ඒ උදාහරණේ ටිකක් කෙටියෙන් සාකච්ඡා කරගෙන අපි මේක ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ උදාහරණ වලින් එකක් ඇඟ පුරාම කුෂ්ඨ හැදුන මිනිහෙක්. ඒ මිනිහාගේ ਸਰවාංගයේම කුෂ්ඨ හැදිලා. ඒ නිසා එයා හැම වෙලාවෙම කහනවා. කහලා කහලා කහලා මෙයාට ඉවසන්නම බැරි තැන යකඩ කබලක් අරගෙන ලිපට දාලා රත් කරලා ඒක අරගෙන අර බිබිලිවල ගෑවීමෙන් නොගෑවීමෙන් තවනවා. ඒ කබලෙන් අර තුවාල වෙච්ච බිබිලි රත් වෙනකොට එයාට දැනෙනවා ලොකු සුවයක්. ආන් ඒ සැපයට දැන් ඔහු ඇලිලායි ඉන්නේ. ඒ නිසා මොහු හැම වෙලාවෙම කබලක් ලිපේ දාගෙන මේ කහන බිබිලි තවනවා. හැබැයි කාලයක් යනකොට මෙයාට සනීප වෙනවා වෙනත් වෙනත් බෙහෙත් කරලා. දැන් එයාට තවා ගන්න උවමනාවක් නැහැ. දැන් කලින් ඇයි තැව්වේ? තවනකොට සැපයි කියලා දැනුණා. හැබැයි දැන් හොඳ වුණාට පස්සේ ඒ සැපේට මොකද එයා ලොල් නැත්තේ? හොඳ වුණාට පස්සේ එයාට ඒක එපා වෙලා ගියා. දැන් මේ මිනිස්සයා වෙනම ගමනක් යනකොට එයා දැක්ක අර වගේම බිබිලි හැදිලා කහ කහ මිනිසෙක් තවනවා. බුදුරජාණන් වහන්සේ මාගන්දියගෙන් අහනවා මාගන්දිය පෙර තවල පුරුදු එක්කෙනාට හිතෙනවද දුවගෙන ගිහිල්ලා අර කබලාරන් තවා ගන්න. අනේ නෑ ස්වාමීනි. මාගන්දියේ ශක්තිමත් හතර දිනක් ඇවිල්ලා. ඔහු උස්සගෙන එතෙන්ට අරගෙන ගියොත් තවන්නේ. ඔහු කැමැත්තෙන් යනවද මාගන්දියේ? නෑ ස්වාමීනි. කිසිම කැමැත්තක් නෑ. ඇයි මාගන්දිය කැමති නැත්තේ? ස්වාමීනි, ඒ කබලෙන් තවනකොට දුකයි. එහෙනම් මාගන්දිය එදා ඒ මිනිහත් ඒකෙන් තවාගත්තේ මොකද දුක බව දැනදැන? ස්වාමීනි, කබලෙන් තවනකොට කොහොමත් දුකයි. නමුත් එදා ඒ පුජ්‍යලයාගේ කායප්පසාදය වෙනස් වෙලා තිබුණේ. ඒ කායප්පසාදය වෙනස් වෙලා නිසා ඔහුට හිතුණා මේ කබලෙන් තවාගත්තොත් සැපයි කියලා. සැපක් තිබුණේ නෑ. නමුත් සැපයි වාගේ යමක් දැනුණා. දැන් සනීපයි. දැන් නම් ආය ඒ කබල පැත්ත පලාතවත් බලන්න හිතෙන්නේ හිතෙන්නේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මාගන්දියට කියලා දුන්නා. මාගන්දිය. ඔබ හැම වෙලාවෙම කතා කළේ පංචකාමයේ උසස් කියලා. මාගන්දිය මනුස්ස ලෝකේ මම තරම් උසස් පංචකාමයක් විදපු කිසි කෙනෙක් කිසි කෙනෙක් නැහැ. උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා ගිහි ගෙදර උන්වහන්සේට තිබිච්ච සැප. අවුරුදු 29ක් වෙනකන් මිනිස් ලෝකයේ මේ මිහි මත වෙන කිසිම කෙනෙක් විඳලා නැති මනුස්ස සැපයක් උන්වහන්සේට තිබුණා. නමුත් මාගන්දිය අවුරුදු 29ක් පිරෙනකොට ඒ සැප ඔක්කොම නිෂ්ප්‍රයෝජන දේවල් කියලා මම තීරණය කළා. එතන සැප නැහැ කියලා මටත් වැටහුණා. ඒ නිසා මම එතනින් පිට වෙලා යන්නම තීරණය කළා. හරියට කුෂ්ඨ හොඳ වුණා වගේ. මම එතනින් පිට වෙලා යන්නම තීරණය කළා. මං එතනින් පිට වෙලා ගියා. පිට වෙලා ගියාට පස්සේ මට හම්බුණා විවේකයෙන් ඉපදිච්ච ධානා සුවය. කුෂ්ඨ හම්බ වෙච්ච එක්කෙනාටත් තව තව ඉන්න ගමන් හොඳ වුණා. හැබැයි හොඳ වුණාට පස්සේ එයාට ආයේ කවදාවත් තවන්න හිතුනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්දියේ මට ඒ මාලිගාවෙන් එළියට ගියාට පස්සේ හම්බුනේ විවේකයෙන් උපන් ධාන සුවය. ඒ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. එවන් උතුම් සුවයක් ලබාගත් මට ආපහු හිතෙනවද අර මාලිගාවට ගිහිල්ලා ඒ පංචකාමයේ විඳින්න? මොකද පංචකාම සුවය එතන තිබ්බේ මනුස්ස ලෝක සැපයක්. නමුත් ධාන සෝය දිව්‍ය ලෝක සෝයටත් වඩා උතුම්. දැන් ඒ සැපේ දාලා මේ පල්ලහ සැපයකට යන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. එහෙමනම් ආන් ඒ නිසා තමයි කලින් කුෂ්ඨ හැදිලා තවාගත්ත කෙනාටත් සනීප වුණාට පස්සේ ආපහු තවන්න හිතෙන්නේ නැහැ. මාගන්දියේ මේ පංචකාමය ගැන හරියටම දැනගත්ත කෙනෙක් ආපහු ওই පංචකාමයේ සැපයි කියලා විඳින්න යන්නේ විඳින්න යන්නේ නැහැ කියලා ඒක පැහැදිලි කරලා දුන්නා. ඊළඟට තවත් කාරණාවකින් භාග්‍යතුන් වහන්සේ මේක විස්තර කරලා දුන්නා. ඒ හොයන සැපවල ප්‍රමාණය කොච්චරද කියලා. තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනුණා නම් යම් සතුටක්. ආන් ඒ වාගේ සතුටක් තමයි මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපි හොයන්න හදන්නේ. කොයි වාගේ සතුටක්ද? තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනුණා වාගේ සතුටක්. එහෙනම් මේ පංචකාමයේ තුල කිසිම සැපයක් නැහැ කියන එක තහවුරු කරන්නයි භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කොට වදාළේ. එහෙනම් මෙතනත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවමයි මේ පැහැදිලි කරන්නේ රූප දකින්න, ශබ්ද අහන්න, මිහිරි ගන්ධයන් විඳින්න, රස හා කායික පහස ලබන්න යම් කෙනෙකුට තියෙන කැමැත්ත. ඒකට කියනවා කාම ඡන්දය කියලා. කලින් නොතිබිච්ච කාම ඡන්දය ඉපදීම සඳහාත් තිබුණ කාමච්ඡන්දය වැඩිම සඳහා පැතිරීම සඳහා ඒ වගේම එම කාමච්ඡන්දයේ දියුණු වීම සඳහා හේතුව තමයි මේ සුබ නිමිත්ත. නොතිබිච්ච කාමච්ඡන්දය උපදින්නත් ඉපදිලා තියෙන කාමච්ඡන්දේ වැඩිලා පැතිරි වෙලා පැතිරිලා දියුණු වෙන්නත් ප්‍රධාන හේතුව සුබ නිමිත්ත. එතකොට එහෙම සඳහන් කරාම මේ සුබ නිමිත්ත කියලා පැහැදිලි කරනවා පින්නතනේ මේ කාමච්ඡන්දය අභ්‍යන්තර හා බාහිර කියලා ක්‍රම දෙකකින් කියන්න පුළුවන් කියලා. කාමච්ඡන්දය කියන කාරණාව අභ්‍යන්තර වශයෙන් එක විදිහකට බාහිර වශයෙන් තව විදිහකටත් සඳහන් කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව තවත් විශේෂ සූත්‍ර ගණනාවකත් ඒ විදිහටම විස්තර කරනවා. ඊළඟට සඳහන් කරනවා විශේෂයෙන් තවත් සූත්‍ර ගණනාවක් හදාරලා අවබෝධ කරගන්න තියෙන මේ කාරණාව. මෙතන පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මෙය නොඑක් ආකාරවලින් දේශනා කරලා තියෙනවා. ඇයි ඒ තවත් සූත්‍ර ගණනාවක් හදාරන්න වෙන්නේ? ආහාර සූත්‍රයේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙන විදිහට නෙමෙයි තවත් සූත්‍රයක මේ කාරණාව පැහැදිලි කරන්නේ. නමුත් ආකාර දෙකකින්, ආකාර තුනකින්, ආකාර හතරකින්, පහකින් මේ පැහැදිලි කරලා තියෙන්නේ එකම කාරණාව. නොඑක් සූත්‍රවල නොඑක් විදිහට පැහැදිලි කරලා තියෙන්නේ ශ්‍රාවකයාගේ අවබෝධය ඇති කරගන්න පහසු වෙන ආකාරයටත් එක්ක. එහෙනම් අපි මෙතන සාකච්ඡා කරන්නේ ආහාර සූත්‍රය කොහොමද ඒ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ කියන එකයි. එතන මෙතන අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආයතන 6ක් තියෙනවා. අන් ඒ නිසා මේ අභ්‍යන්තර ආයතන පිළිබඳව තියෙන තණ්හාව අභ්‍යන්තර කාමච්ඡන්දයයි. අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා. ඒ අභ්‍යන්තර ආයතන පිළිබඳව තියෙන කැමැත්ත ඒකට කියනවා අභ්‍යන්තර කාමච්ඡන්දය කියලා. ඊළඟට සඳහන් කරනවා මේ අභ්‍යන්තර ආයතන 6ට ගොදුරු වෙන බාහිර ආයතන 6කුත් තියෙනවා. ඒ බාහිර ආයතන 6 පිළිබඳව තියෙන කැමැත්තට අපි කියනවා බාහිර කාමච්ඡන්දේ කියලා. ඒ නිසා ඇහැ පිළිබඳව තියෙන කාමච්ඡන්දය රූපය. ඇහැ පිළිබඳව තියෙනවා නම් කාමච්ඡන්දයක් රූපය. එතකොට අභ්‍යන්තර කාමච්ඡන්දය ඇහැ. බාහිර කාමච්ඡන්දය රූපය පිළිබඳව ඇතිවෙන කැමැත්ත. ඒක බාහිර කාමච්ඡන්දයයි කියලා සඳහන් කළා. මේ කාරණාව සරලව සඳහන් කරනවා නම් කය පිළිබඳව තියෙන කාමච්ඡන්දයයි. බාහිරව අපි දකින්නේ රූපය. ඒ රූපය සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය නම් ඒක කය හැටියට ගන්න පුළුවන් එහෙනම් කය පිළිබඳව තියෙන කාමච්ඡන්දය. ඒ කොයි විදිහටද මේ කාමච්ඡන්දේ තියෙන්නේ කියලා සඳහන් කරනවා රූපය පිළිබඳව කාමච්ඡන්දේ ඇති කරගන්නකොට. අපි කැඩපත ගාවට ගිහිල්ලා අපේ මූණ බලනවා. එතකොට මගේ මූණ අපි හැමෝම බලන්නේ Tamange මූණ ලස්සනද කියලා. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ මුහුණ ලස්සන කරගන්න. විවිධ දේවල් ආලේපන කලේ පාවිච්චි කලේ ඒ මුහුණ ලස්සන කරගන්න ඕන නිසා. එහෙනම් එහෙනම් මේ බාහිර රූපයට තියෙන කැමැත්ත තමයි එතන කියාපාන්නේ. නමුත් අපිට ඒ කාරණාව එහෙම්මම වැටහුන්නේ නැහැ. කාමච්ඡන්දය ගැනත් දන්නවා. කාමච්ඡන්දය ගැන අහලක් තියෙනවා. ඒක නීවරණයන්ගේ පළවෙනි නීවරණය බවක් දන්නවා. සසරින් මිදෙන්න නම් මේ නීවරණ ප්‍රහීන කරන්න ඕන කියන බවක් දන්නවා. ඒ වුණාට කැඩපට ගාවට ගිහිල්ලා මුහුණ ලස්සන කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලස්සනට ඉන්න එපා කියන එකද? නෑ අපේ කාමයේ තියෙන තැන හඳුනා ගන්න ඕනේ. ඒ කැමැත්ත නීවරණේ තියෙන තැන හඳුනා ගන්න ඕනේ. ආන් ඒ නිසා මගේ මුහුණ හොඳයි කියලා හිතෙනවා බැලුවහම. තියෙන විදිහට මුහුණ හොඳයි කියලා හිතෙනවා. මම හරි ලස්සනයි කියලා හිතෙනවා. මුහුණත් හොඳයි. ඒ නිසා මම ලස්සනයි. ඒක රවුමට තියෙනවා. පොඩි කාලේ තිබ්බටත් වඩා දැන් තවත් ලස්සනයි. ඒ පොඩි කාලේ තිබුණ ප්‍රමාණයට වඩා දැන් තියෙන විදිහට මම හරි කැමතියි. තරුණ කාලේ තියෙන රූපේට පොඩි කාලේ රූපේට මුහුණට වඩා හරි කැමතියි ඒකට. ආන් ඒ නිසා මගේ මූණේ දැන් තියෙන පාට ඒ කාලේ තිබිච්ච පාටටත් වඩා හොඳයි. හැඩයත් ඊට වඩා හොඳයි. ඊළඟට සඳහන් කරනවා මෙහෙම කල්පනා කල්පනා කල්පනා කරලා නැවත නැවිත පරීක්ෂා කර කර බලන්නේ ඒ තියෙන ලස්සන පිළිබඳවම තමයි ඒ ඇලීම පිළිබඳවම තමයි. යම් වෙලාවක හිතුනොත් නෑ මේක මීට වඩා තව ටිකක් වෙනස් වුණොත් ඊටත් වඩා හොඳයි. එහෙම කල්පනා කරලා සමහරලාට තව ටිකක් මේ ආලේපන වර්ග වලින් ලස්සන ඉස්මතු කරලා ගන්න හදනවා. මං කැමති ප්‍රමාණයට තව ටිකක් ටිකක් අඩු වෙනුයි තියෙන්නේ. ආන් ඒ ටිකක් මතු කරලා ගත්තොත් තවත් කොච්චර හොඳද කියලා හිතෙන නිසා ඒකට මොනවා හරි පාවිච්චි කරනවා. එතකොට එහෙම පාවිච්චි කරන්න දේවලුත් අපේ සමාජේ තියෙනවා. එතකොට ඒ දේවල් නිර්මාණය වෙලා තියෙන්නෙම සත්වයාගේ මේ නීවරණ ධර්මයන් වැඩිම උදෙසාමයි. එහෙනම් අපේ නීවරණ වර්ධනය වීම උදෙසා මේ ලෝකෙන් අපිට මොනතරම් උදව් කරනවද? හැබැයි නීවරණ ප්‍රහීණය කර ගැනීම සඳහා අපිට උදව් ලැබෙන්නේ ඊටාම ඊටාම අඩුයි. ලැබුණනම් උදව්වක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි. ලැබුණනම් උදව්වක් බුදුරජාණන් වහන්සේගෙන් විතරමයි. ආන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් සත්පුරුෂයෙක්ද? භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ කොයිතරම් කල්යාණ මිත්‍රයෙක්ද කියන කරුණු වැටහෙන්න පටන් ගන්න මේ වාගේ කරුණු ඊටා සිවුම් විදිහට අපි අත්දකින්න පටන් ගත්ත දවසට. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ අභ්‍යන්තර කාමච්ඡන්දය හැම වෙලාවෙම වැඩි. අභ්‍යන්තර කාමච්ඡන්දය වැඩි කියලා සඳහන් කරනවා. බාහිර කාමච්ඡන්දයත් අපිට වැඩි. අභ්‍යන්තර කාමච්ඡන්දයත් වැඩි, බාහිර කාමච්ඡන්දයත් වැඩි. ආන් ඒ නිසා බාහිර රූප, ශබ්ද ආදිය නිරන්තරයෙන් අපි අල්ලා ගන්නවා. බාහිර දකින රූප, බාහිරින් ඇහෙන ශබ්ද, බාහිරින් ලැබෙන ගන්ධ, බාහිරින් ලැබෙන රස නිරන්තරයෙන් අපි ඒවා අල්ලා ගැනීම සඳහාම උත්සාහ දරනවා. ඒ නිසා සඳහන් කරනවා අපට තියෙන මේ තණ්හාව වැඩිපුරම බැඳිලා තියෙන්නේ මේ කාමච්ඡන්දයත් එක්කයි කියලා. සත්වයා සසරින් එතර වෙන්න තණ්හාව ෂේ කිරීම අත්‍යවශ්‍යමයි. ඒ තණ්හාව ෂේ කරගන්න තමයි සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම උත්සාහ දරන්නේ. නමුත් මේ තණ්හාව කොතනද රැඳිලා තියෙන්නේ? කෝක නිසාද තණ්හාව මේ තරම් දියුණු වෙන්නේ? මෙන්න මේ කාමච්ඡන්දය නිසාම තණ්හාව එන්නේ එන්නේ එන්නේ දියුණු වෙනවා. ආන් ඒ කාරණාව අපි ඊටාම පහසුවෙන් හෝ අවබෝධයක් ඇති කෙනෙකුගෙන් අහගෙන දැනගෙන සත්පුරුෂයන් ආශ්‍රයෙන් අවබෝධ කරගෙන තේරුම් කරගන්නම තේරුම් කරගන්නම ඕනේ. ආන් ඒ නිසා කාමච්ඡන්දය කියන්නේ ඊටාම විශාල සංකීර්ණ විෂයක්. අපි හිතන හැටියට පහසුවෙන් මේ නීවරණය දුරු කරන්න දුරු කරන්න බෑ. මොකද අපි දන්නේ නැහැ මේ කාමච්ඡන්දය කියන නීවරණය අපේ ඇතුලේ කොයි කොයි තැන්වල හැංගිලා ඉඳලා මොන මොන විදිහට කොතනින් කොතනින් මතුවෙනවද කියලාවත් අපිට හිතාගන්න හිතාගන්න බෑ. අන් ඒ නිසා හරිම සංකීර්ණ මාතෘකාවක් වෙනවා මේ කාමච්ඡන්දය පිළිබඳව කරන සාකච්ඡාව. සමහර ගස් වර්ග ගලවහම චූටි මුල් කෑල්ලක් කොහේ හරි කැඩිලා තිබුණා. ආයේ ඒක එතනින් මතුවෙනවා. නුග ගස් වාගේ වුණා, බෝ ගස් වාගේ වුණා, නැහැටු ගස් වාගේ දේවල් ගලවලා අයින් කරනකොට මුලත් එක්කම අයින් කරනවා. හැබැයි කොහේ හරි කැඩිලා චූටි කෑල්ලක් තිබ්බොත් ආයෙ එතනින් පැලවෙනවා. මේ කාමච්ඡන්දයත් හරියට ඒ වගේ. හොය හොයා හොය හොයා හොය හොයා මර්ධනය කරන්න මර්ධනය කරන්න තේරුම් ගන්න අවබෝධ කරන්න උත්සාහ කර කර මේ ඉන්නේ. දන්නේම නැතුව කොහෙන්ද පැත්තකින් මතුවෙලා මටත් නොතේරී මම ආයෙත් කාමයේ පැත්තට ඇදීගෙන ඇදීගෙන යනවා. හොඳ සිහියක් තිබ්බේ නැත්නම් සෑහෙන්න පැටලුණාට පස්සේ තමයි ආපහු කල්පනා වෙන්නේ දන්නේම නැතුව වැරදුනා කියලා. ආන් ඒක දකින්නත් අවබෝධ වෙන්නත් හොඳ විදර්ශනාවක් අත්‍යවශ්‍යමයි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අපි මගේ කියන බාහිර වස්තුන් පවා දැඩිව අල්ලගන්නවා හැම වෙලාවෙම අපේ මගේ කියන බාහිර වස්තුන් අපි ඊටාම දැඩිව අල්ලගන්නවා කියලා බාහිර වස්තුන් ටික දැඩිව අල්ලගන්නවා කොයි වගේද මගේ වාහනේ මේ අල්ලා ගැනීම අපිට එන හැටි මේක තව හොඳට පැහැදිලි වෙනවා සමහර වෙලාවට ආහාර සූත්‍රය අහනකොට මේ දේශනාවට ලැහැත්ති වෙනකොට මට මා ගැන බොහෝ ලැජ්ජ හිතුණා. මේ කරුණ ඔක්කොම කියලා තියෙන්නේ අපි ගැනනේ කියලා. එතකොට ඒ නිසා අපිට හොඳට ජීවිතයට දැනෙන්න භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා බාහිරව අල්ලගන්න දේවල් සඳහන් කළා. අපි උදාහරණ හැටියට ගත්තොත් මගේ වාහනය කියලා අල්ලා ගැනීමක් අපිට තියෙනවා. මේක මගේ ඊළඟට මගේ බිරිඳ මගේ දරුවෝ මගේ ගෙදර මගේ ඉඩකඩම් මගේ වතුපිටි මගේ රැකියාව මගේ ව්‍යාපාරය මගේ ආයතනය ඒ ඒ විදිහේ අපිට නොතේරෙන විදිහේ කාම ඡන්දයකින් අපි මේ දේවල් වලට බැඳිලා ඉන්නවා ආන් හිඳ සඳහන් කළා බාහිර වස්තුන් පවා දැඩිව අල්ලාගන්නේ මොකක් හින්දාද තණ්හාව හින්දා ඒ තණ්හාවේ උපත තිබුණේ කොතනද කාමච්ඡන්දේ හින්දා කාමච්ඡන්දේ එක තණ්හාව ඉපදී ඉපදී වැඩුණා ආන් ඒ නිසා ඒ ප්‍රමාණය වෙනම අපි අල්ලගන්නවා මගේ අපේ කියන ප්‍රමාණය අපි වෙනම අල්ලගන්නවා ඒ නිසා සඳහන් කරනවා මෙය බාහිර කාමච්ඡන්දේමයි කියලා දැන් අපි ඉස්සෙල්ලා කතා කරුවේ බාහිර කාමච්ඡන්දේ කියලා රූපය ගැනනේ මේ රූපයට පරිබාහිරව තව බාහිරව අපි අල්ලගත්ත දේවල් මේ තියෙන්නේ. ආන් එයින් ප්‍රවේද කෝටි ගාණක් කතා කරන්න පුළුවන්. රූපය ගැන කතා කළා, මේ වාගේ බාහිර දේවල් ගැන කතා කළා, තව අපේ සහ මගේ කියලා අල්ලගත්ත තව කොච්චර දේවල් ගැන කතා කරන්න පුළුවන්ද? එහෙනම් බාහිර කාම වස්තුන් ගැන තව කෝටි ගණන් කතා කරන්න කතා කරන්න පුළුවන් බාහිර කාම ඡන්දේ හැටියට. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අපේ ළඟම තියෙන දේවල් ඇරුණහම අපි විසින් ඊටා පරිස්සමට රැකගන්න වටිනා කියන දේවල් තොගේකුත් තියෙනවා. රූපය වෙනම තියෙනවා. ඊළඟට මේ වගේ කතා කරන බාහිර දේවල් වෙනම තියෙනවා. ඊළඟට ඊටාම වටිනවා. අන් ඒ දේවල් නිතර දකින්න නැතුව බොහොම පරිස්සම් සහිතව වෙනම අරන් තියලා තියෙන දේවල් කොටාසයකුත් තියෙනවා. මහා වටිනාකමක් නැතත් සාමාන්‍ය දේවල් වෙනමම වර්ග කරනවා. ලොකු වටිනාකමක් නැහැ. නමුත් සාමාන්‍ය දේවල් තියෙනවා. ඒවා අපි වෙන වෙනම වෙන වෙනම වර්ග කරලා තියලා තියෙනවා. ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් දේවල් වෙනම තියෙනවා. ලොකු වෙහෙසක් නැතුව පහසුවෙන් ලබන්න පුළුවන් දේවල් කොටසක් නැවත වෙනම වෙන් කරලා තියලා තියෙනවා. ඊළඟට අයින්කරන්න හිතාගෙන ඉන්න තවත් දේවල් කොටසක් වෙනම තියෙනවා. මේවා තියෙන අයින් කරන්නයි. මේ දේවල් වෙනම තියලා තියෙනවා. හැබැයි අයින් කෙරුවට විසි කරලා අහකම දාන්නේ අහකම දාන්නේ නැහැ. තව කොහේ හරි තැනක තියලා තියෙනවා හදිස්සියෙවත් ඕන වුණොත් ආපහු ගන්න පුළුවන් නේ කියලා. ඒ හදිස්සියෙවත් ඕන වුණොත් කියලා තියලා තියෙන්නේ තවත් ඒකේ පිළිබඳව තියෙන කැමැත්ත අතහැරිලා අතහැරිලා නැති නිසා. ඒ නිසා තැන් තැන් වල හැමතැනම පරණ කෑලි කුණු ගොඩවල් විසි කරන්නේ නැතුව අපි ගොඩ ගහලා තියලා තියෙනවා. ඊළඟට කලින් තිබිලා දැන් නැති දේවල් කියලා තවත් වෙනම වර්ගයක් තියෙනවා. ඉස්සර නම් මං ගාව තිබ්බා දැන් නැහැ. එහෙම වර්ගයකුත් තියෙනවා. අතීතයේ ආවර්ජනය කරාම අදට වඩා එදා හොඳයි කියලා හිතෙන්න පුළුවන්. අදට වඩා එදා හොඳයි කියලා කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාමච්ඡන්දේ නිසාම තමයි අපිට එහෙම හැඟෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ගෙවුන ජීවිතේ අදට වඩා හොඳයි. මං එදා හිටපු හැටි අදට වඩා හොඳයි. එදා කාපු හැටි දැන් කනවට වඩා බොහොම හොඳයි. ගමන් ගියපු හැටි අදට වඩා හොඳයි. පින්නතුනි මේ සේරම ආවර්ජනය කරමින් අපි සතුටු වෙනවා. අද නෑ එදා කරපු දේවල් ආවර්ජනය කර කර සතුටු වෙනවා. එතන තියෙන්නේ කාමච්ඡන්දේම තමයි. එහෙනම් මේ කාමච්ඡන්දේ කොයි තරම් ඈතට පැතිරෙනවද කියන කාරණාව අපිට හිතාගන්න බෑ කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට පින්නතුනේ අපි මේ මුලින්ම කතා කළ යුතු කාරණාවක් තියෙනවා. මොකද්ද අපි මුලින්ම කතා කරන්න ඕනේ කාරණාව මේ සංසාරේ ඉන්නකොට. ඒක හරි විශේෂ කාරණාවක්. මුලින්ම සාකච්ඡා කරන්න ඕනේ, මුලින්ම කල්පනා කරන්න පටන් ගන්න ඕනේ, හිතන්න පටන් ගන්න ඕනේ කාරණාවක්. ආන් ඒක තමයි අපි ඇයි මේ කෙලෙස් ගැන කතා කරන්නේ? අපි මේ කෙලෙස් ගැන කතා කරන්නේ ඇයි කියන කාරණාව අපි මුලින්ම හිතන්න ඕනේ නැද්ද? අපි හැම තැනම මේ කෙලෙස් ගැන සාකච්ඡා කරනවා. මේ කෙලෙස් නිසා, මේ බැඳීම් නිසා, මේ නීවරණ නිසා, මේ අල්ලා ගැනීම නිසා මේ සංසාරේ ඇවිදිනවා, ඇවිදිනවා, ඇවිදිනවා. හැමදාම මේ කෙලෙස් ප්‍රහීණය කිරීම ගැන, ප්‍රහීණය කිරීම ගැන, නැති කිරීම ගැන, අඩු කිරීම ගැන, අඩු කරන ක්‍රමය ගැන සාකච්ඡා කරනවා. එහෙනම් ඉස්සෙල්ලම හිතලා බලන්න ඕනේ ඇයි මේ කෙලෙස් ගැන අපි කතා කරන්නේ කියලා. වෙන කතා කරන දේවල් නැතුවමද මේත් එක්ක කියලා. එහෙනම් ඒකට හේතුව මොකද්ද? පින්නතුනේ බොහෝ දෙනෙකුට වොමනාව තියෙනවා මේ සසරින් එතර වෙන්න. මේ ලෝකේ ඉන්න හුඟක් දෙනෙකුට උවමනාව තියෙනවා මේ සංසාරයෙන් එතර වෙන්න ඕන කියන කාරණාව. අපි මේ කෙලෙස් ගැන කතා කරන ගමන් ඒක කතා කරනත් අමතක කරන්නේ නැහැ. මේ සසරින් එතර වෙන්න ඕන කියන උවමනාව වැඩි පිරිසකට තියෙනවා. එහෙමනම් මතක් වෙන්නේ නෑනේ අපිට හැම වෙලාවෙම ඇයි සංසාරේ ඉන්නේ කියලා. මේ සසරින් එතර වෙන්න ඕන කියන උවමනාව තියෙනවා. ඈතර වෙන්න ඕන නම් ඇයි අපි සංසාරේ ඉන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ. ඇයි අපි සංසාරේ නතර වෙලා ඉන්නේ? ඈතර වෙන්න ඕන නම්. ආන් ඒකට හේතුව තමයි පින්නතුනේ සමහර කෙනෙකුට බොහෝ කේන් තියෙනවා. අපි ඒකට උදාහරණයක් සාකච්ඡා කරමුකෝ. අපි අතරේ ඉන්න සමහර කෙනෙකුට ගොඩාක් කේන් තියෙනවා. නමුත් පින්නතුනේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ මොකක් හින්දාද? අපේම වැරද්ද හොයාගන්න හින්දා. ඒකටයි බණ ඒකටයි මේ සාකච්ඡා කරන්නේ. ඒකටයි මේ වෙහෙසෙන්නේ. උදේ ඇවිල්ලා හවස් වෙනකන් පැය ගාන එක තැන වාඩි වෙලා මේ මොකද්ද හොයන්නේ? අපි කියන්නේ ධර්මය හොයනවා කියලා. ඒ ඇතුලේ මොකද්ද හොයන්නේ අපි මේ? අපේ වැරද්ද මේ හොයන්නේ. ඇයි සංසාරේ ඉන්නේ? කොතන වැරදිච්ච හින්දාද සංසාරේ ඉන්නේ? ආන් ඒ වැරදුනේ කොතනද? ඒ වැරද්ද මොකද්ද කියන එක තමයි අපි හැමෝම මේ හැමෝම හොයන්න උත්සාහ කරලා තියෙන්නේ. වරදක් කෙනෙකුගේ පෙන්නහම හරියට කියන තියෙනවා. හුඟක් අයට වැරදි පිළිගන්න බෑනේ. තව කෙනෙක් ඇවිල්ලා අපේ වැරදක් කියලා දුන්න ගමන් කේන්ති වෙනවා. මගේ ඌව හොයන්න එන්නේ මොකටද? මං ගැන මං බලා ගන්න. කවුරුවත් මොකටද මගේ ඌවට ඇඟිලි ගහන්නේ? ඒ වගේ නොඑක් දේවල් කියලා අපිට හරියට කේන්ති වෙනවා අපේ වරදක් පෙන්වන්න ආවම. ඒ වරද පෙන්වන්න ආපු කෙනා පිළිබඳව කේන්ති ගන්නවට වඩා හරි වටිනවා ඔහු කියන දේ ඇත්තද කියලා කල්පනා කරන එක. පිළිගන්න ඕනේ නෑ එයා කියපු දේ. එයා මගේ වැරද්දක් නේ කිව්වේ. පිළිනොගත්තට කමක් නෑ. හැබැයි හොයලා බලන්න විවේකීව මෙයා කිව්වේ ඇත්තද? භාග්‍යතුන් හස දේශනා කරපු එක ධම්මපදයක් තියෙනවා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍යදස්සිනා. තමන්ගේ වැරද්ද පෙන්වන කෙනා කවුරු වගේද බලන්න කිව්වේ? ඇවිල්ලා නිදහනයක් පෙන්වනව නම් යම් කෙනෙක් ඔහු දිහා බලන විදිහට බලන්න කිව්වා. වැරද්ද පෙන්වන කෙනා දිහා පිළිබඳව. එහෙමනම් අපි මුලින් සඳහන් කළේ මොහු කියන කාරණාව ඇත්තද කියලා බලන්න. මගේ වරදක් තියෙනවා කියලා මෙයා කියන්නේ ඇත්තක්ද? එහෙම බලාගෙන යනකොට අපිට හම්බ වෙනවා එයා කියන්නේ ඇත්ත කියලා. හැබැයි මම එයා කියපු දේ ඔක්කොම බාරගන්නේ නැහැ. එයා කියපු තරමටම මගේ වරදක් නැහැ. හැබැයි නැත්තේත් නැත්තේත් නැහැ. ටිකක් තියෙනවා. හැබැයි ආරයා ලොකුවට කිව්වා ඒක. එච්චර නෑ. පොඩි අඩුපාඩුවක් මංගාව තියෙනවා. මොකද්ද අපි මතක තියාගන්න වෙන්නේ? මේ මේ චූටි අඩුපාඩුව තිබ්බත් සසරින් නම් මිදෙන්න බෑ. මිදෙන්න නම් ඒ ටිකක් නැති කරගන්න ඕනේ. ඒකයි මේ කියන්න හැදුවේ. කෙනෙක් වරදක් පෙන්නාම ඒ කාරණාව ඇත්තද කියලා හොයලා බලන්න ඕනේ. ඒ කාරණාව ඇත්තයි. හැබැයි එයා කියාපු තරංගනම් මංගාව වරදක් නෑ. නමුත් තියෙන ටිකක් නැති කරගන්න ඕනේ. මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. ආන් ඒකයි පින්නතනි සඳහන් කළේ අපේම වරද හොයාගන්න තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියලා. භාගිතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අපේම වැරද්ද අපිටම හොයාගන්න නිසා. ඒකට මොකද්ද මේ කියන්නේ? අපි සත්‍ය හතරක් ගැන කතා කරනවානේ. ලෝකේ තියෙන්නේ දුක්ඛ සත්‍ය. ඒත් එක්ක අපි සත්‍ය හතරක් කතා කරනවා. ආන් එතන තියෙනවා සමුදය සත්‍ය කියලා එකක්. එහෙනම් මේ මොකද්ද? සමුදය සත්‍ය. මේ හොයන්නේ මේ හොයන්නේ ඒක. ආන් ඒ නිසා එයින් හටගන්නා ප්‍රතිඵලයට අපි කියනවා දුක්ඛ සත්‍ය කියලා. සමුදය සත්‍යයෙන් හටගන්නා වූ ප්‍රතිඵලයට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ආන් ඒ නිසා පින්වතුනි අපි හොයලා බලන්න ඕනේ මේ සසර කෙරවල කරන්න අපට සසරින් එතරට යන්න තියෙන බාධාවල් මොනවද? තියෙන ගැට ගැහිම් මොනවද? ඇයි මේ සසරින් එතර යන්න බැරි? මොකද්ද සංසාරයෙන් එතර වෙන්න බැරුව අපි ගාව තියෙන වැරද්ද කියන කාරණාව හොයලා බලන්න ඕනේ. අපේම වරදනේ හොයන්නේ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ අපේ වැරද්ද තියෙන තැන හොයාගන්නනේ. එහෙනම් ධර්ම ශ්‍රවණය කර කර කරුණු ඉගෙන ගනිමින් නිකම්ම ඉඳලා හරියන්නේ මගේ වැරද්ද කොතනද තියෙන්නේ? ඇයි මං තාම සංසාරේ ඉන්නේ කියන කාරණාව හොයන්න ඕනේ. හොඳ අවබෝධයෙන් යුක්තව. අන්න ඒ නිසයි පින්නතුනි මෙතන සඳහන් කළේ අපගේම අකුසල් මොනවද කියලා. දැනගන්න එක තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීම කියලා කියන්නේ. අපේම අකුසල් මොනවද කියලා දැනගන්න එක තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. අපේ අකුසල් මොනවද? කොතනද අපේ අකුසල් තියෙන්නේ? ඒක හොයාගන්න එක හරි හරි වටිනවා. අත්‍යවශ්‍ය වෙන්නේ අපේ වරද හොයන එක. එහෙනම් ඒකට කරුණු කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් වෙයිද? අපේ වැරදි මොනවද කියන කාරණාව අපිට තහවුරු කරගන්න. මේක විස්තර කරනවා නම් රෑ වෙනකන් විස්තර කෙරුවොත් ඉවර වෙන්නේ අපේ වැරදි මොනවද කියන එක. ඔබට තේරුම් ගන්න ටිකක් විස්තර කරමු. එතකොට හුඟක් දේවල් ගැන හිතන්න පුළුවන්. අපේ වැරදි කොතනද තියෙන්නේ? මොනවද අපේ වැරදි? වෙනත් අපි මෙහෙම හිතමු. අපි වාඩි වෙලා ඉන්න පුටුවක. දැන් අපි දන්නවා රාගය කියලා කියන්නේ අකුසලයක්. රාගය හොඳ නෑ. ද්වේෂය කියන්නේ අකුසලයක්. මෝහය කියන්නේ අකුසලයක්. එහෙනම් රාග, ද්වේෂ, මෝහ මේවා අකුසල. එහෙනම් තණ්හාවත් තණ්හාවත් අකුසලයක්. ওই කාරණා ටික මේ දේශනාව ඉවර වෙනකම්ම මතක තියෙන්න ඕනේ. තණ්හාව, රාගය, ద్వේෂය, මෝහය. රාගය කියන එක ඇතුලේ මේ තණ්හාව කියන එක තියෙනවා. එහෙනම් මේ කාරණා තුනම අකුසල් කියන එක හැම වෙලාවෙම මතක තියාගන්නකො ඒකත් එක්ක මේක ගලප ගලප බලමු අපේ වරද කොතනද තියෙන්නේ කියන කාරණාව. ඒකට මම සඳහන් කළා අපි පුටුවක වාඩි වෙලා ඉන්නවා. පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන් අපිට හිතෙනවා පාද දෙක හොලවන්න ඕනේ කියලා. අපි මේ වාගේ දර්ශන ඕන තරම් දකින්නේ නැද්ද? පුටුවේ වාඩි වෙලා කකුල් දෙක දිග අරගෙන කලින් නමාගෙන හිටියේ. දැන් දිග අරගෙන පාද හොලවනවා. ඇයි? පුටුවේ හුඟ වෙලාවක් හිටියා. දැන් ඉන්න අමාරුයි. දැන් තවත් ඉරියව්වක් හොයනවා. මෙච්චර වෙලා හිටියේ කකුල් නමාගෙන. දැන් ඒක අමාරුයි. ඊට පස්සේ හිතනවා දික් කරගන්න ඕන කියලා. දැන් පාද දික් කරගත්තා. එතන සිවුම් ඇතුලේ තිබුණේ මොකද්ද? තණ්හාව. මේ ඉන්න ක්‍රමයට වඩා කකුල් දෙක දිගෑර ගත්තාම පහසුවක් පහසුවක් තියෙයි කියන තණ්හාව ආවා. දැන් එහෙම ඉන්නකොට තවත් කම්මැලිකමක් එනවා. ඒ නිසා එක්ක කකුලක් උඩ කකුලක් තියාගෙන හරි නැත්නම් වෙන වෙනම හරි පාද දෙක හොලව හොලව ඉන්නවා. එතකොට ඊට වඩා තව සැපයක් තියෙයි කියලා හිතන එතනත් එතනක් තියෙනවා තණ්හාවක්. මේ සියුම් තැන් ඊළඟට අපි නිදාගෙන ඉන්නවා. ඉස්සෙල්ලා ගිහිල්ලා අපි නිදාගන්න යහනේ උඩු බැලිය අතට වැටුණා. දැන් එහෙම හිටියා නිින්ද ගියෙත් නෑ. සෑහෙන වෙලාවක් ගියා. දැන් කොන්දත් රිදෙනවා වගේ ඊට පස්සේ තණ්හාවක් නිකම් වෙනවා. පැත්තට හැරුණොත් හොඳයි කියලා. දැන් ඊළඟට ඒ පැත්තට හැරිලා ඉන්නවා. ඒ ඇලයට ඇරුණාම ඇලුණාම හොඳයි කියලා හිතුණානේ. ඒ හොඳ උනේ තණ්හාව නිසානේ. ඉතින් ඒකත් හරි ගියේ නැතුවම ඊට පස්සේ හිතනවානේ අනිත් පැත්තට හැරෙන්න ඕන කියලා. මේ අපේ තණ්හාව තියෙන තැන් හැබැයි හරිම හරිම සියුම් තැන්. මේක කාරණාවක්. ඊළඟට අපි කල්පනා කරලා බලමුකෝ කෑම කනකොට විවිධ විවිධ කෑම වර්ග හොය හොය විවිධ විවිධ විදිහට හදහද එහෙම එහෙම ඕන වුණේ එතනක් තියෙන්නේ එතනක් තිබුණේ තණ්හාව. ඒ වගේම තමයි පින්නතිනේ මේ යම් වෙලාවක ඒ කෑම කනකොටම මේ හරීම සියුම් තණ්හාවල් ජීවිතේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් මතු කරලා විමර්ශන කරලා හෙව්වේ නැත්තම් විදර්ශනා ප්‍රඥාවකින් බැලුවේ නැත්තම් වැටහෙන්නේ නැති දේවල් තණ්හාව කියන එක. දැන් කෑම කන ගමන් කෙනෙක් කෑම අනනවා. කෙනෙක් හෙමින් අනනවා. විමසෙල්ලෙන් බලාගෙන හිටියොත් හතර පහ දිනක් කෑම කන දිහා. කෙනෙක් හෙමින් අනනවා. කෙනෙක් හයියෙන් අනනවා. හැබැයි අපි කෑම කන දිහා තව කෙනෙක් උවමනාවෙන් බලාගෙන ඉන්නවා කියලා අපිට දැනුනොත් අපි කැමති දෙයකට. අපි කැමති නැත්තේ ඇයි? අපේ කෑම කෑමේ දෝෂයක් දෝෂයක් තියෙනවා. හරියටම සිහියෙන් කල්පනාවෙන් අපි ආහාර ගන්නවා නම් එක්කෙනෙක් නෙමෙයි 100ක් බලාගෙන හිටියත් අපිට කමක් අපිට කමක් නැහැ. අපිට දෙන්නේ අපේ ආහාර අනුභව කරන්න. නමුත් බොහෝ සමාජයේ අය කෑම කන දිහා තව කෙනෙක් බලාගෙන ඉන්නවට කැමති නැහැ. නමුත් අපිට ඒක විමර්ශනය කරන්න පුළුවන් වුණොත් අපි කියමු හතර දෙනෙක් තියාගෙන අපි බලනවා. එක්කෙනෙක් හයියෙන් හයියෙන් කෑම අන්නවා. හයියෙන් අනනවා විතරක් නෙමෙයි ඉක්මනට කනවා. ඉක්මනට කටේ තියාගන්නවා වැඩි වෙලා ඒක කටේ තියාගන්නේ ඉක්මනට ගිලිනවා. ආයෙත් හයියෙන් හයියෙන් අනනවා ආයෙත් ඉක්මනට අනුභව කරනවා. තව එක්කෙනෙක් බොහොම හෙමින් අනනවා හෙමින් ආහාර ගන්නවා. එතන හයියෙන් අනන එක්කෙනාගේ ලොකු තණ්හාවක් තියෙනවා මේ රසවත් ආහාරය ඉක්මනට ඉක්මනට භුක්ති විඳින්න ඕනේ. තව සමහර කෙනෙක් බොහොම රසයි හැබැයි තියෙන්නේ ටිකයි. සමහර අය හපලා මගට ගිලලා ආපහු ගන්නවා. ආපහු අරගෙන ආපහු හපනවා. එහෙමයි නැතුව නැතුව නෙමෙයි මගට ගිලලා ආයෙ අරගෙන ආයෙ හපලා ආයෙ ගිලිනවා. එතන තියෙන තණ්හාවක් නෙමෙයි දෙතකොට. එහෙනම් ඉක්මනට කටේ තියාගෙන හපන්නත් තියෙන තණ්හාව. ඒ නිසා ඉක්මනට අනනවා ඉක්මනට කනවා. තව කෙනෙක් හෙමීට හෙමීට කනවා. මොකද මේ රසවත් ආහාරය ඉක්මනට ඉවර වෙනවට එයා කැමති නැහැ. ඒ හින්දා එයා ටික ටික රස බල බල ඉඳ යාට තියෙනවා තණ්හාවක්. සමහර කෙනෙක් සමහර ව්‍යංජන වර්ග පිඟානේ කීපයක් බෙදලා තියෙනවා. සමහර වගෙන් ගන්නවා. තව එකකින් ගන්නේ බොහොම ටිකයි. මොකද ඒක ඉක්මනට ඉවර වෙනවට කැමති නැහැ. බත් එක ඉවර වෙනකම්ම ඒක පිඟානේ තියෙනවට කැමතියි. සියුම් තණ්හාවල් ගිහිල්ලා තියෙන දිහාවල් සමහර වෙලාවට ඒ කැමැතිම ව්‍යංජනය බත් ටික ඉවර කරලා නිකන් කටේ දාගෙන හපන්න ඉතුරු කරගන්නවා. එහෙනම් ඒක පිළිබඳව ඊට වඩා බැඳිච්ච බැඳිච්ච තණ්හාවක් තිබුණා. එතකොට ඒ අනන්ද ගියහම සමහරු ඒකට ව්‍යංජන එකතු කරගන්න ප්‍රමාණයයි තව කෙනෙක් එකතු කරගන්න ප්‍රමාණයයි දෙකක්. අපි අර හතර දෙනාගේම බත් කටවල් හතරක් ඉල්ලගෙන කෑවොත් එකම ව්‍යංජන තමයි මේ පිඟන් හතරෙම තියෙන්නේ. ඒ වුණාට අපි කාපු බත් කටවල් හතරේ රස වර්ග හතරක් තියෙන්නේ. අර පුජ්‍යලයාගේ තණ්හාවේ තණ්හාවේ ප්‍රමාණයට තමයි ඒක මුසු කරලා කලවම් කරලා තියෙන්නේ. එහෙනම් මේ අපේම වරද සියුම් සියුම් විදිහට තියෙන තියෙන තැන්වල හැටි. හැබැයි මේ කතා කරන්නේ ඊටාම සියුම් තණ්හාවක් පිළිබඳව. ඊළඟට තවත් එහාට යනකොට තවත් එහාට ගිහිල්ලා බලහම මේ තණ්හාව තවත් විවිධ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි කියමු අපි යමක් දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්න කැමැත්තේ ප්‍රමාණය, ඒකට අපි බැඳිච්ච ප්‍රමාණය, ඒ ප්‍රමාණයට අනුව තියෙන අපේ තණ්හාවමයි. සමහර කෙනෙක් මේ ක්‍රීඩා තරගයක් නරඹන්න වාඩි වෙනවා. කෙනෙක් ටික වෙලාවක් බලලා නැගිටලා යනවා. එයාට ඒක එපා වුණා එතනින්. හැබැයි එයා එතනින් නැගිටලා ගිහිල්ලා දැන් ක්‍රීඩා තරඟ බලන්නේ නැහැ. එයා වෙන වෙන නාට්‍යයක් බලනවා. ක්‍රීඩා තරඟ බලන සමහර කෙනෙක් ඒක ඉවර වෙනකම්ම බලනවා. ඒක ඉවරලා බලලා නැගිටලා යන්න තණ්හාවකුත් නැහැ. ඊයේ ඒක බලන්න බැරි වුණා නම් ආපහු වරන් බලන්න පුළුවන් නම් ඒකත් ඒකත් බලනවා. එහෙනම් එයාගේ තින්ට තියෙන තණ්හාව වැඩි. මම ඒකද කිව්වේ අපේ තණ්හාව දියුණු වෙන්නම මේ ලෝකෙන් අපිට උදව් කරලා තියෙනවා මිසක් තණ්හාව නැති කරගන්න උදව් කරලා උදව් කරලා නැහැ. ඒකට උදව් කළා නම් එකම සත්පුරුෂයා භාග්‍යතුන් හස විතරයි කියලා. සමහර වෙලාවට සමහර රූප වාහිනිවල ඊයේ ගියපු වැඩසටහන අද බලන්න අද බලන්න පුළුවන්කම තියලා තියෙනවා. ඒ නිසා අපිට කමක් නැහැ. අපි මේක හෙට බලමුකෝ. හෙටත් බලන්න පුළුවන්කම ඒ හින්දා තියෙනවා. සමහරලාට මේ වගේ ධර්මදේශනා පින්කමක් කරනකොට අපි කියමු කෙනෙක් පින්කමක් සංවිධානය කළා. හොඳට ගිහිල්ලා බලන්නකෝ ඔය පින්කම් සංවිධායකයෝ කවදාවත් බණ අහනවද කියලා. සංවිධානය කරපු බය බණ අහන්නේ ඒගොල්ලන්ට වෙනම තණ්හාවක් තියෙනවා. ආපු කට්ටියට කෑම එකක් දෙන්න ඕනේ. ඒ කට්ටියට තේ එකක් දෙන්න ඕනේ. මේක ඉවරෙච්චාම කඩල ටික දෙන්න ඕනේ. මිනිස්සු යන්න ඉස්සලා ලැහැත්ති කරන්න ඕනේ. දැන් අරගොල්ලෝ බන අහන්නේ ඒගොල්ලෝ එළියට වෙලා ඉව්වට එහාට මෙහාට දුවනවා. එතකොට එයාලට එතන තියෙන්නේ වෙනම තණ්හාවක්, හිතයට තණ්හාවක් තියෙනවා. බන පටිගත වෙනවනේ. එහෙම නැත්නම් ඒක වීඩියෝ වෙනවනේ. මං හිත බලනවා. හැබැයි ඒකට ඊට අමතක වෙලා තියෙනවා හෙට වෙනකන් ජීවත් වෙයිද දන්නේ නැහැ කියන එක. හෙට බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඒක. නමුත් අර තණ්හාව හින්දා මේ වුවමනාව යටපත් වෙලා ගිහිල්ලා. අපිට හිතෙච්ච නැති තවත් විදිහට අපේ තණ්හාව ගමන් කරලා තියෙන හැටි. ඊළඟට පින්නතුනේ අපි කල්පනා කරන්නකෝ මිනිස්සු හුඟක් හිතාගෙන ඉන්නේ මේ කර්මපත විතරයි අකුසල් කියලා. මේ සියුම් සියුම් අකුසල් රැස් වෙන ඒවා ගැන මිනිස්සු කල්පනා කරන්නේ ඒ හින්දා මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ මේ රළු ගොරෝසු අකුසල් පිළිබඳව. පංසිල් පද පහ ගැන හිතනවා. නැත්නම් අටසිල් සමාදන් වෙච්චාම සිල්පද අට ගැන හිතනවා. ඒක සියුම් විදිහට කැඩෙන ක්‍රමයක් තියනවාද කියලා. ඒක හොයලා බලන්න උත්සාහ කරන්නේ නෑ. ඒ සියුම් සියුම් දේවල් පිළිබඳව එච්චර ගණන් ගන්නෙත් එච්චර ගණන් ගන්නෙත් නෑ. ඊගාර ප්‍රධාන ටික දිහා විතරක් බලාගෙන ඉන්නවා. කාගේ හරි වත්තකින් අපි gediyak කඩා ගන්නවා. හැබැයි කඩන්නේ හොරෙන්. ගහකින් peer gediyak කඩාගෙන ආවම හොරෙන්. ඒක හොරෙන් කඩපු නිසා ඒක කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට අපේ වත්තෙන් gediyak කඩාගෙන කනකොට පෞ සිද්ධ වෙනවා කියලා කල්පනා කරන්නෙම නැද්ද? ඒකත් හොරෙන්ද කෑවේ? ඒක නම් හොරෙන් කෑවේ නෑ. ඒ වුණාට ඒක පෙරේතකමින් ගිහිල්ලා කඩාගෙන අනික් කට්ටියට දෙන්නේ නැතුව නොදකින්න තැනකට වෙලා ඉඳගෙන කනවා. පේතක මින් කඩාගෙන අනික් අයට දෙන්නේ නැතුව තැනකට වෙලා හැංගිලා කැමී තියෙන්නේ එතන තියෙන ලොකු තණ්හාවක්. ආන් ඒකයි මම කිව්වේ අර රාග, දේශ, මෝහ කියන වචන ටික මේ දේශනාව ඉවර වෙනකම් අමතක කරන්න එපා කියලා. එහෙනම් තණ්හාව කියලා කියන හොඳ නැති දෙයක් නේ. එහෙනම් මගේ වත්තෙන්ම තමයි කැඩුවේ. ඒ හින්දා කර්මපතයක් උන්නේ නැහැ. හැබැයි තණ්හාවෙන් එක ගිල දාපු හින්දා තණ්හාව නැමැති අකුසලයෙන් මට සියුම් වූ අකුසල් ආපහු රැස් වෙලා තියෙනවා. බස් එකකට නැගලා බලන්න. දුර යන බස් වලට සෙනඟ ගන්නෙ සීට් ගානට විතරයි. වැඩිපුර කෙනෙක් නැංගුවොත් වාඩි වෙලා ඉන්න කට්ටිය කවුරුවත් අනුකම්පා කරනවා හුඟක් අඩුයි අර මනුස්සයාටත් පොඩි ඉඩක් දෙන්න. මොකද දැන් සීට් ගානට මම කලින් සල්ලි ගෙවලා අපි වාඩි වෙලා ඉන්නේ. දුර යන්න ඕනේ. තව කෙනෙකුට ඉඩක් දුන්නා කියලා කියන්නේ පොඩි අපහසුතාවයක්. මගේ නම් දෙන්න කැමැත්තක් තියෙනවා. නමුත් ඒ සීට් පේලියේම අනික් අය චුට්ටක් හිර වෙන හින්දා ඒ කට්ටිය කැමති වෙයිද? කැමති වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා නැගිටින්නේ නැහැ. සමහර වෙලාවට වැඩි හිටියෙක් ආවට නැගිටින්නෙත් නැහැ. ගැඹිරි මාතාවක් ආවට නැගිටින්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් සිල් මාතාවක් නැගිටි නැගිටින්නෙත් නැහැ. ඇයි? දුර යන්න අපි සල්ලි ගෙවලා කලින් වෙන් කරගෙන වාඩි වෙලා ඉන්නේ. අකුසලයක් නැද්ද? අපි මේ වාඩි වෙලා ඉන්නේ මොකක් හින්දාද? ආන් ඒ මුදල් ගෙවල වෙන් කරගත්ත ආසනය පිළිබඳව තියෙන තණ්හාව හින්දා නෙමෙයි දෙතනින් නැගිටින්න කල්පනාවක් නැත්තේ. ඒ ඉඳගෙන ඉන්නේ තණ්හාව හින්දා. ඉතින් අපි කාටවත් හිතුන්නේ නැහැ මේ තණ්හාව හින්දානේ නැගිටින්නේ නැත්තේ. තණ්හාව හින්දා දෙන්නේ නැත්තේ කියලා. සමහර අය ස්වාමින්වහන්සේ කෙනෙක් නැංගත් අලුතරමේ වෙන් කරපු සීට් එක දෙන්න නැගිටින්නෙත් බැන බැන. තේරෙන්නේ අපි තණ්හාව කොහෙද කොහෙද තියෙන්නේ කියලා. මේ කරුණු අරගෙන බලහම අපි ඉන්නේ පව් ගොඩක් උඩ මිසක් අපි ගාව කුසල් තියෙන්නේ කොච්චරද කියලා ආපහු හිතන්න වෙනවා. පැය 24ක් ගෙවිලා ඊළඟ පැය 24 උදා වෙනකොට මොන තරම් පව්කන්දක් රැස් කරනවද කියලා අපි ආපහු ආපහු හිතලා බලන් වෙනවා. ඊළඟට කාමෝත්‍යාචාරය වැරදීනේ අකුසලයක්. කර්මපතයක් කෙලින්ම. එතකොට අපිට හිතුන්නේ අපි දැන් විවාහ වෙලා ඉන්නේ. විවාහ වෙච්ච අපි මේ කාමක සංයෝගයන් වල යෙදුණා කියලා පව් තියනවාද කියලා අපි කල්පනා කරුවද කවදාවත්. ඇත්තටම එහෙමත් පව් තියනවාද එතකොට? මම කිව්වා මතක තියාගන්න කියලා වචන තුනක්. රාගය, ద్వේෂය, මෝහය. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ බව ඇත්ත. නමුත් ඔවුන්ගේ සම්භෝගයට හේතු වෙන රාගයක් නැද්ද? එහෙනම් රාගය කියලා කියන්නේ පව්ද පින්ද? ඒකයි මම කිව්වේ අපි රළු පැත්ත ගැන විතරක් කල්පනා කරනවා සියුම් පැත්ත ගැන කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි ඕක කතා කරන්න පුළුවන්. ඉතින් සමාජයේ පවතින්නේ එහෙමනේ ලෝකේ ජීවත් වෙන්නේ එහෙමනේ ලෝකේ පැවැත්ම එහෙමනේ තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා නෙන්නම් මේ 512027 නමක් බුදවරු අපිත් නොදැක්කද? අපි තවත් ලෝක සම්මතයට තවත් යනවා. හැබැයි මේව අතහැරලා වීරිය වඩා පුත්තමේ සංසාරයෙන් ඈතර වෙලා යන්න ගියා. අපේ භාග්‍යතුන් වහන්සේටත් අපි කී කාලයක් අන්න කියන්නේ ඇත්ද. අද අපි කතා කරන ওই මහරහතන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේට ඔබත් මමත් මේ සංසාරේ ආත්ම කීයක තාත්ති කියලා කතා කරලා ඇද්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තාත්ති කියලා කතා කිරුවේ නැතුව ඇද්ද? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට සංසාරේ අපි අම්මේ කියන්නේ නැතුව ඇද්ද? නමුත් කෝ ඒ උත්තමාවලා. කෝ ඒ උතුම් අය. ඒ ඔක්කොම මේක ඇතැරලා ගිහිල්ලා. නමුත් අපි මේ මේක සංසාර පැවැත්මනේ මේක ලෝකේ ජීවත් වෙන්න ඕන හැටිනේ. අපි එහෙම කල්පනා කරලා තව ඉන්නවා. නමුත් මහා කර්මපත උනේ නැති බව ඇත්ත. ඒ වුණාට සියුම් සියුම් අකුසල් වලින් ජීවිතේ තව පිරෙනවා. ආන් ඒකයි මං කිව්වේ කියන කාරණාව වැරදි තමා. හැබැයි එයා කියන තරමටම වැරදි මම ගාව නෑ. හැබැයි ටිකක් තිබුණත් ඊතර වෙන්න ඊතර වෙන්න බෑ කියන කාරණාව අපිම අපිම දැනගන්න ඕනේ. ටිකක් තිබ්බත් ඊතර වෙන්න බෑ කියලා. ආන් ඒ නිසා මේ මනුලව හැම වෙලාවෙම මේ විදිහේ අකුසල් වලින්ම පිරලා තියෙනවා. රාග, දේශ, මෝහ මේ තුන හැම වෙලාවෙම අපිව අකුසල් පැත්තටම තමයි බර කරලා තියෙන්නේ. ඒක සියුම් විදිහට ආපු නිසා මේක රාගයේද මේක දේශයේද මේක මෝහයේද කියලා අපිට තේරුන්නේ නැහැ. අපිට තේරුණාද නැද්ද කියන කාරණාව අකුසල් රැස් වෙන්න බලපාන්නේ බලපාන්නේ නැහැ. ඊළඟට පින්නතනේ අපි මේ කරන හැම දෙයක්ම පව් නිසාමයි. කරන හැම දෙයක්ම පව් නිසාමයි. ආන් ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි හැමෝම මේ ඉන්න පව් කන්දෙන් තේරුම් අරගෙන එළියට යන්න නම් මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා. ඒකට දේශනා කරපු අපූර්ව භාවනා ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ ඉරියාපතේ කියලා. මේ මොහොතේ මම කරන දේ පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඉරියාපතේ. ළඟ තියෙන පෑන ගණ්ඩයි අත දික් කරන්නේ. හොඳ සිහියෙන් අත දික් කරනවා අත දික් කරන්නේ පෑන ගන්න. ළඟ තියෙන වතුරේක පැත්තට අත දික් කරනවා වතුර කෝප්පේ ගණ්ඩයි හදන්නේ. එතකොට වෙන මොකවත් නෑ මං හදන්නේ වතුර කෝප්පේ ගන්න. ඒ වගේ තව තව විවිධ දේවල් ක්‍රියාත්මක කරනකොට දන්නවා මේකයි කරන්නේ. දැම්මම යනවා. දැම්මම කතා කරනවා. දැම්මම නිදා ගන්නවා. දැම්මම කෑම කනවා. එතකොට කෑම කෑමෙන් එහා පැත්තට වෙන මොකවත් යන්නේ නෑ. සිහියෙන් අනනවා, සිහියෙන් කටේ තියාගන්නවා, සිහියෙන් හපනවා, සිහියෙන් ගිලිනවා. අපි සමහර වෙලාවට ওই කාරණාව ඔහොම ඉරියාපතයකින් ප්‍රගුණ කරගත්තේ නැතිකොට මොකද්දෝ කාමසිතුවිල්ල එක පැටලිලා බත් පිඟාන ඉවර වෙනවා අපි දන්නේ නැහැ. බත් ඇනුවද, බත් කෑවද, කටු ඇරියද මොනවා කළාද කියලා දන්නේ පිඟාන ඉවර වෙලා තියෙනවා. නමුත් මගේ සිතුවිල්ල තව ඉවර වෙලා ඉවර වෙලා නැහැ වෙන කොහෙද සිතුවිල්ලක්. රූපවාහිනිය දිහා බලාගෙන කෑම කන්න ගියාම වෙන්නේ ඒකම තමයි. එහෙමනම් ඉරියාපතයක් ඇයි යොදාගන්න කියලා කිව්වේ? හැම වෙලාවෙම පව් රැස් වෙනවද කියලා. එතකොට සිහියනවා. වචන කතා කරන්න ගියහමත් හොඳ සිහියෙන් ඉන්නේ මම දැන් තව කෙනෙක් එක්ක කතා කරනවා. හොඳ සිහියෙන් ආන් ඒ සිහියෙන් ඉන්නකොට මේ කිය වෙන්නේ බොරුවක්ද? මේක සම්පප්පලාපයක්ද? මේක කේලමක්ද? මේ හැම කාරණාවක්ම හොඳට මතකෙට මතකෙට එනවා. වචනේ එළියට යන්න කලින් වේගෙන් මතක් කරලා දෙනවා. එතකොට මේ වචනේ එළියට දාන්නේ එළියට දාන්නේ නෑ. ආන් ඒ හින්දා මේ ඉරියාපතයක් ප්‍රගුණ කරගන්න භාග්‍යතුන් වහන්සේ හොඳට අපිට මඟ කියලා තියෙනවා. ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා වගේ භාවනාවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සීමාවක් නැති පව්කන්දෙන් නිදහස් වෙන ක්‍රමයක් හැටියට. එහෙම නැත්නම් උදේ ඉඳලා රෑ වෙනකම්ම අපි පව් වලින් පිරෙනවා. පව් ගොඩවල් වලින් නානවා තේරෙන්නේ නැති හින්දා. ඒකයි සංසාරේ මේ තරම් ඈතට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පින්නතිනේ රාග, දේශ, මෝහ මේ සිත් ආවහම දැනගන්න ඕනේ. ඊටාම හොඳට දැන් ඇවිල්ලා තියෙන්නේ රාගසිත, දැන් ඇවිල්ලා තියෙන්නේ ද්වේෂසිත, දැන් ඇවිල්ලා තියෙන්නේ මෝහසිත. මම මේක යටපත් කරගන්න ඕනේ. මම මේක නැති කරගන්න ඕනේ. මම මේක ප්‍රහීණය කරගන්න ඕනේ. ආය උපදින්න දෙන්නේ නැති තැනටම මේක පාගලා දාන්න ඕනේ. ආන් ඒ සඳහා වීරය කරන්න නම් හොඳ හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඊළඟට පින්නතිය සඳහන් කරනවා බොහෝ වෙලාවට බොහෝ කෙනෙක් පින් කළත් රැස් කරගන්නේ පව් කියලා. පින් කරලත් රැස් කරන්නේ කරන්න ගිහිල්ලා තියෙන පින. නමුත් වැඩියෙන් කරගෙන තියෙන්නේ පව්. මොකද මේ පින්කම අතරෙත් කේන් තියෙනවා. එතකොට රැස් වෙන්නේ ආපහු අකුසල්. ඒ පින්කම අතරෙත් මෝහය එනවා. සමහරලාට ඒ පින්කම අතරෙත් රාගය එනවා. ඒ හින්දා පින්කම අතරේ වැඩිපුර පෞරස් වෙලා තියෙනවා පින් සිද්ධ වෙලා තියෙන්නේ බොහොම ටිකයි. හොඳට විදර්ශනාවකින් බලමින්ම මේ කටයුත්තේ යෙදිච්ච කෙනෙකුට විතරක් ඒ කාරණාවෙන් බොහෝ කුසල් රැස් කරගන්න රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා බොහෝ වෙලාවට අපේ වරද අපි හොයා ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ කරුණ දිහා බලනවා කියන එකයි. අපේ වරද අපි හොයනවා. එහෙනම් අපේ වරද අපි හොයන්න නම් හොඳ විදර්ශනාවක් තියෙන කෙනෙකුට තමයි ඒ වරද හොඳටම හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉරියාපතයක් හොඳට ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට තමයි Tamange වරද හොඳටම හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි පව් කරන්නේ නැහැ. අපි ආය මේ මේ රාග දේශ මොහවල බැඳෙන්නේ නැත්තම්. මේ නිසා තමයි වැඩියෙන්ම පව් කෙරුණේ. හැබැයි මේ ඔක්කොම කතා කරගෙන යන්නේ කාමච්ඡන්දයත් එක්ක මේ සියලුම පව් ඉපදීමේ ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ කාමච්ඡන්දය. මේ කතා කරපු හැම තැනකම තියෙන්නේ කාමච්ඡන්දය. ඊටාම සිවුම් ආකාරයෙන් ඒ කාරණාව අපිටුල ක්‍රියාත්මක වුණා අපිට ඒක තේරුනේ නැහැ. ආන් ඒ නිසා මම මේක සඳහන් කළා අද රෑ වෙනකම්ම මේ කාරණාව මේ විදිහට විස්තර කරගෙන ගියත් ඉවර වෙන්නේ නැතුව අපේ වැරදි තියෙන තැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා ධර්මයෙන් හොයාගන්න හදන්නේ ඒ වරද කොයි තරම් තියෙනවද කියලා සීමාවක් නැහැ. සමහර වෙලාවට හදිස්සියේ එනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ටිකක් පරක්කුත් වෙලා. බස් එකේ එන ගමන් කවුරු හරි පිරිසක් පාර පනිනවා. ඒගොල්ලෝ පාර දෙපැත්ත බල බල හිමීට හිමීට පාර පනිනවා. දැන් මට වෙලා යනවා. දැන් මට කේන්ති එනවා. මේ ඉක්මනට පාර පනින්නේ නැහනේ. අපිට පරක්කුයිනේ. වැඩ නැද්ද? තචුට්ටක් මොනවා හරි පරක් වුණොත් ඊළඟට ඒ කේන්තිය වචන හැටියට වචන හැටියට එළියට යනවා. දැන් මගේ උවමනාව තියෙනවා ඉක්මනට වැඩසටහන ගාවට යන්න. දැන් ඇවිල්ලා වැඩසටහන් දෙන්න මෙතනින් ඇවිල්ලා අපි බහිනවා. අපි බහැලා හැබැයි අපි පාර පයින්නේ දෙපැත්තම හොඳට බලලා ආයෙත් පාර දිහා බලලා අපිත් හෙමින් හෙමින් පාර පයින්නවා. දැන් මට මතකද ඉස්සල්ලා කට්ටියට මම බැනපෙහෙටි මං ගාවත් තණ්හාවක් තියෙනවා. ඒ හින්දා දැන් අර බැනපු එක ගැන කල්පනාවක් නැහැ. දැන් මගේ වැඩේ කරගන්නත් මම අර විදිහටම දෙතුන් පැත්ත බල බල හිමීට පාට මාරු වෙනවා. ඉතින් අපිට තේරුන්නේ නැහැ තණ්හාව කොතන කොහොමද තියෙනවද කියලා. මුලින් අර විදිහට ක්‍රියාත්මක වුණා දැන් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් වැරදි තියෙන තැන් හොයලා හොයලා හොයලා හොයලා ඉවර කරන්න බැරි තරමටම අපි ගාව ඒ වැරදි තියෙනවා. එහෙනම් ඒවා හැම එකක්ම හොයාගන්න පුළුවන් වෙන්නේ මේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම පමණයි. ඊළඟට පින්නතනේ මේ කාරණාව තවත් භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ සමුදය මෙතන සඳහන් කරනවා සමුදය සත්‍ය විතරක් නෙමෙයි මාර්ග සත්‍යකුත් තියෙනවා. ඒ කිව්වේ ඊතර වෙන්න අපට මාර්ගයකුත් තියෙනවා. අපි ඉන්නේ මහා පව් සාගරයක් උඩ, පව් ගොඩක් උඩ අපි ඉන්නේ. ඒ පව් නොදැනම අපි පැටලෙන පැටලෙන පැටලෙන නිසා මෙච්චර කල් සංසාරේ අපිත් ඇවිදගෙන ඇවිදගෙන ආවා. එහෙමනම් හැබැයි සංසාරයෙන් එතරට යන්න මේ සමුදේ විතරක් නෙමෙයි ඊතර යන මාර්ගයකුත් මාර්ගයකුත් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඒ මාර්ගය ගැන කරුණු ටිකක් තමයි අපි කෙටියෙන් සිහිපත් කළේ. හොඳ විදර්ශනාවක් තියෙනවා නම්, හොඳ ඉරියාපතයක් තියෙනවා නම්, හොඳ සිහියක් සම්මා සතියෙන් ජීවත් වෙනවා නම් අපි අතින් සිද්ධ වෙන බොහෝ අකුසල් වලින් අපිට ඈත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට පින්නතුනේ මේ ඊතර වුණාම ලබා ගන්න නිවන කියලා පරමාර්ථයකුත් අපිට තියෙනවා. මේ මාර්ගය ඔස්සේ ඊතර වුණාම නිවන කියලා පරමාර්ථයකට ළඟා වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ වුණාට පින්නතුනි අපි හිතන තරම් පහසුවෙන් මේ පරමාර්ථය හොයාගෙන යන්න අපිට යන්න අපිට බෑ. ඒ සඳහා විශාල වශයෙන් වෙහෙසෙන්ද කැපකරනද කැපකරනද සිද්ධ වෙනවා. මෙතෙන්ට යන්න වෙහෙසිලා කටයුතු සංවිධානය කරගෙන අපිට හිතාගන්න බැරි තරම් වීරියෙන් කටයුතු කරලා ආපු උත්මයන්ටත් අන්තිම ජීවිතයේ එතෙන්ට පහසුවෙන් යන්න පුළුවන් වුණේ නැහැ. එයින් එක්කෙනෙක් මහමුගලන් මහරහතන් වහන්සේ. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. සසරින් මිදෙන්න ලෞතර බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙලා. එහෙම ආපු මහා පුණ්‍යවන්ත උත්තමයන් වහන්සේටත් දවස් 7ක් එක දිගටම සක්මන් කරන්න සිද්ධ වුණා මේ සසරින් මිදෙන ක්‍රමය හොයාගන්න. ඒ අරහත්ත්වයට ළඟා වෙන්න දවස් 7ක් රෑ දවල් දෙකේම එක දිගටම සක්මන් කරන්න උනා. මොනතරම් පින් කරලාද? ඉතින් උන්වහන්සේලා කරපු පින් එක බලහම ඒ පින්කන්දත් එක්ක අපි කරලා තියෙන පින් ප්‍රමාණය අබෑටයක් තරම්වත් නැහැ. එච්චර පින් කරලා උන්වහන්සේටත් එහෙම වුණා නම් මෙච්චර ටිකක් කරගත්ත අපිට තව මේකෙන් විදෙන්න කොච්චර දේවල් කරන්න සිද්ධ වෙයිද? ඒ කාරණාව හිතා ගන්නවත් බෑ. අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉඳලත් අන්තිමාත්ම භාවයේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මාස 9ක් අදිෂ්ඨාන කළේ සක්මන. උන්වහන්සේ නිදාගත්තේම නෑ. වාඩි වුණා සක්මන් කළා. වාඩි වුණේ අංශක 90ට විතරයි කියලා සඳහන් කරනවා. මාස 9ක් මොන තරම්නම් වීරියක්ද? ඒ වීරිය පිළිබඳව හිතන්නේ අපේ මනසේ තව ඉඩවත් නැහැ. කටයුතු කරන්න තියා. එහෙනම් මේ ගැළවිලා යන්න පුළුවන් නිවනක් තියෙනවා. හැබැයි ඒක ඒ තරම් පහසුවෙන් හම්බ වුණේ නැහැ. හැබැයි ඒක හොයාගන්න තවත් බොහෝ කටයුතු කරන අතර ධර්ම ශ්‍රවණය කරන එක අති සුවිශේෂී කාරණාවක් බවට පත් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ හිටපු මහා ප්‍රඥාවන්තයා. බුදුරජාණන් වහන්සේම දුන්න උදාහරණය මොකක්ද? ඒක උදාහරණයක්ම නෙමෙයි කියලා සඳහන් කරනවා. ඒක සත්‍යක්මයි. නමුත් ඒක අපිට වැටෙන හැටියට දේශනා කළේ මහා කල්පයක් පුරාවට සක්වලටම වහින මහ වැස්සක වැටිච්ච වෙහි බින්දු ගාන මෙච්චරයි කියලා කියන තරම් මහා ප්‍රඥාවක් සාරිපුත්තයන් වහන්සේට තියෙන බව. ඒ තරම් මහා ප්‍රඥාවන්තයාට තනියම සෝවාන් වෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. බණපදයක් අහන්නම වුණා. ඒ තරම් ප්‍රඥාව තිබිලා. එතකොට ඒ බණපදේ අහගත්තේ ඉච්ඡර ප්‍රඥාවක් තියෙන කෙනෙකුගෙන්ද? නෑ. එහෙනම් මෙතන ශක්තිය තිබුණේ කාරණාව දේශනා කරපු කෙනාගේද? නෑ. බණපදේ ශක්තිය තිබුණේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් යේ ධම්මා හේතුඵබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන බණපදය ඇහෙනකොටම තමයි උන්වහන්සේට පෙර කුසලයේ මතුවලා සෝවාන් බව ධර්ම අවබෝධය ලැබුණේ. එහෙනම් ඒ තරම් පින් කරලත් ඒ තරම් ප්‍රඥාවන්තයන්ට සසරින් මිදෙන්න මේ ධර්ම රත්නේ පිහිට ඕන වුණාම නම් ඔබට අපට මේ පව් කෙලෙස් ගොඩවල් හොදලා දාලා ඊතර යන්න මේ ධර්ම රත්නේ පිහිට අත්‍යවශ්‍යමයි. ඒ පිහිට හොයන්නයි අපි මේ තරම් මේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ කටයුතු කරන්නේ. මම මුලින් සිහිපත් කළා අපි පින්කමක් කරගන්න ගියහම රැස් කරගන්නේ අකුසල් කියලා. ඒ මනාව වූ සිහියක් කල්පනාවක් නැති නිසා. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කෙලෙස් පිළිබඳව නොඑක් දේශනාවල් නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙන්නේ මේ කරුණ අපිට හඳුනගන්න ඕන නිසාමයි. ආන් ඒ නිසා නීවරණ පහක්, ස්කන්ධ පහක් ආදී වශයෙන් මේ දේශනාවල් මේ කරුණු පෙන්නලා තියෙනවා. ඒ නිසා පින්නතින් අපි හිතනවා මේ පංචස්කන්ධය නැත්නම් ස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධය වෙන වෙනම හොයලා බලන්න ඕන කියලා. පංචස්කන්ධයත් උපාදානස්කන්ධයත් වෙන වෙනම හොයලා බලන්න ඕන කියලා අපි හිතනවා. අපි එහෙම හිතුවට හැබෑවටම මේක එකක්ද දෙකක්ද? පංචස්කන්ධයත් උපාදානස්කන්ධයත් එකක්ද දෙකක්ද කියන කාරණාව පිළිබඳව හිතලා බලන්න ඕනේ. මේක අපට නම් එකක්. රහතන් වහන්සේට නම් දෙකක්. අපිට ඇයි මේක එකක් වෙන්නේ? අපි මේ පංචස්කන්ධේම තමයි උපාදාන කරගෙන තියෙන්නේ. වෙන් කරන්න බැරි තරමටම අල්ලගෙන තියෙන්නේ. පංචස්කන්ධේම උපාදාන කරගෙන. රූපයත් අල්ලගෙන, වේදනාවත් අල්ලගෙන, සංඥාව, සංකාර, විඥාන මේ හැම දෙයක්ම ඊළඟට ඇස කන නාසය දිව ශරීරය මේ දේවල් ඔක්කොම අපි එකට අල්ලගෙන. ඒ හින්දා මේ පංචස්කන්ධයම අපිට උපාදාන වෙලා. රහතන් වහන්සේට මේ අල්ලා ගැනීම නැත්තටම නැති නිසා උන්වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයක්ද උපාදානස්කන්ධයක්ද එතකොට? උන්වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි. උපාදානස්කන්ධයක් අල්ලා ගැනීමක් උන්වහන්සේ සතුව සතුව නැති නිසා. ආන් ඒ නිසා ඒක දෙකක් කියලා වෙන්කරනද උපාදානස්කන්ධ කියලා පෙන්වන්න තියෙන්නේ එකම කාරණාව. පංචස්කන්ධය උපාදානස්කන්ධය කියලා පෙන්වන්න තියෙන්නේ එකම කාරණාව. රහතන් වහන්සේට ඒක දෙකක්. අපිට අපිට එකක් එකට අල්ලාගෙන ඉන්න නිසා. රහතන් වහන්සේ වෙනම දකිනවා ස්කන්ධ පංචකය මොකද්ද? උපාදාන පහ මොකද්ද කියලා. ඒ නිසා උන්වහන්සේ උපාදානයේ හැම වෙලාවෙම බැහැර කරලා අයින් කරලා ඉන්නවා මොකවත් අල්ලගෙන මොකවත් අල්ලගෙන නැහැ. අන් ඒ නිසාම රහතන් වහන්සේට වෙන් කරලා තියන්න පුළුවන් උන්වහන්සේට තියෙන්නේ පංචස්කන්ධය විතරමයි කියලා. වෙන් කරලම කියන්න පුළුවන් තියෙන්නේ පංචස්කන්ධය විතරයි කියලා. ඒක තියෙන්නේ මේ ජීවිතේ විතරයි. ඒක උන්වහන්සේ ආය අරගෙන ආයක් කොහාටවත් යන්නේ නෑ උන්වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි ඒක තියෙන්නේ මේ ජීවිතේ මේ ආත්මේ විතරයි ඒත් වෙනතනේ අපිට අපිට ඒක එහෙම අපිට ඒක එහෙම නෑ මේ ජීවිතෙන් නිමා වෙන ස්වභාවයක් අපි ගාව අපි ගාව නෑ අපිට තව මේ ජීවිතේ මේ දෙක මොකද්ද කියලාවත් හඳුනගන්න හඳුනගන්න බැරි වෙලා මෙන්න මේ තණ්හාවත් අවිද්‍යාවත් කියන මේ එකම දේ නැත්නම් තණ්හාව සහ අවිද්‍යාව මේ මේ කාරණාව නිසාම අපි දිගින් දිගට දිගින් දිගට තාම තාම පැටලි පැටලි යනවා. එකකට නෙමෙයි මේ සේරම තියෙන්නේ මේ කාරණා දෙක පදනම් කරගෙන. මොන කාරණා දෙක පදනම් කරගෙනද? තණ්හාව සහ අවිද්‍යාව කියන කාරණා දෙක පදනම් කරගෙන. මේ දෙක වෙන් කරන්නත් බෑ. තණ්හාව සහ අවිද්‍යාව කියන මේ කාරණා දෙක වෙන් කරන්නත් බෑ කියලා සඳහන් කරනවා. අපට ඒ තරමටම මේ තණ්හාවේ වෙලිලයි අපි ඉන්නේ කියලා. ඒක මේ මේක වෙන් කරන්න බැරි කාටද? මේක වෙන් කරන්න බැරි අපිට අපිට වෙන් කරගන්න බැරි ඒකේ අපි ඒ තරමටම පැටලලා ඉන්න නිසා නැතු ඒක වෙන් කරලා දකින්න පුළුවන් උත්තරමයන් වහන්සේලා ලෝකේ නැහැ කියන එක නෙමෙයි අපිට තාම ඒක වෙන් කරගන්න බැරි නිසා අපි ඒකේ වෙලිලා පැටලලා ඉන්නවා අන්න ඒ නිසා පින්නතේ මෙන්න මෙවන් සූත්‍ර වලින් මේ නීවරණ පහ සහ බොජ්ජංග හත මේ සසර පැවැත්මේ හේතුව අපිට විස්තර කරලා දෙනවා. සසරින් එතර වීමේ හේතුව අපිට පෙන්වලා දෙන්න භාග්‍යතුන් වහන්සේ මේ වගේ දේශනාවල් කරලා තියෙනවා. මෙන්න මේ නීවරණ පහ කියලා කියන්නේ අපගේ සමුදය සත්‍යය. නීවරණ පහ කියලා කියන්නේ සමුදය සත්‍යය. එතකොට බොජ්ජංග 7 කියලා කියන්නේ මාර්ග මාර්ග සත්‍යය. ඒ දෙක නැවතීම සහ නොපැවතීම තමයි මේ ආහාරයත් අනාහාරයත් කියලා දේශනා කරලා තියෙන්නේ. සමුදය සත්‍ය කියලා කියන්නේ නීවරණ පහ, මාර්ග සත්‍ය කියලා කියන්නේ බොජ්ජංග 7, ඒ දෙකේ නැවතීම සහ නොනැවතීම තමයි මෙතන මේ ආහාරය සහ අනාහාරය කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ දෙකේ නැවතීම සහ නොනැවතීම පිළිබඳව. අන්න ඒ නිසා මේ දේශනාව ඊටාම පුළුල් අතිශයින්ම සියුම් වූ දේශනාවක් බවට පත් වෙනවා. ඊටාම පුළුල් වෙනවා, ඒ වගේම අතිශයින්ම සියුම් වෙනවා. ඒ සියුම් බව කොච්චරද කියන කාරණාව අපි අපේ වරද පිළිබඳව කතා කරන තැනින් ටිකක් සාකච්ඡා කරන්න යෙදුණා. ආන් ඒක කොච්චර සියුම්ද කියන එක තව නොතේරෙන මට්ටමට අපි අතර කොයිතරම් පැතිරලා තියෙනවද. ඊළඟට පින්නතේ මෙතන මේ සුභ නිමිත්ත කියලා කීවේ මේ සියලු ඇලීම් සුභ නිමිත්ත කියලා කිව්වේ සියලුම ඇලීම්. මේක සුභයි කියලා අරගත්ත නිසා. මේ සුභ නිමිත්ත සියලු ඇලීම් ඇතිවීමේ හේතුවයි. සුභ නිමිත්ත කියන එක සියලුම ඇලීම් ඇතිවීමේ හේතුවයි කියලා දේශනා කරනවා. එතකොට එතන සුබයි කියලා කීවේ යම් දෙයක් අපට හොඳයි කියලා හිතෙනවා නම් ඒ දේවල් සුබයි. යම් දෙයක් හොඳයි කියලා හිතෙනවා නම් ඒ දේවල් සුබයි. යම් දෙයක් සුබයි නම් අපි එතන ඇලෙනවා. යම් දෙයක් සුබයි නම් අපි එතන ඇලෙනවා. යම් දෙයකට අපි ඇලිලා තියෙනවා නම් ඒක හොඳයි කියලා යම් ආකාරයකට අපි ඒක දකින්න පටන් ගන්නවා. යම් දෙයකට ඇලිලා තියෙනවා නම් ඒක හොඳයි කියලා අපි ඒක දකින්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට අපගේ ඇලීම තියෙනවා නම් සමහර වෙලාවට සමහර දේවල් වලට අපි කැමැත්තක් නැහැ. ඒත් ආය ආයේ ඒ දේවල් මතක් වෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර දේවල් වලට ඒ තරම් කැමැත්තක් නැතුව අපි ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කෙරුවා වුණාට ඒක සම්පූර්ණයෙන් හිතෙන් බැහැර වෙලා ගිහිල්ලා බැහැර වෙලා ගිහිල්ලාම නෑ ආය ආය ඒ දේවල් අපිට ටික ටික මතක් වෙනවා. ඇයි ඒ ටික ටික මතක් වෙන්නේ? සම්පූර්ණයෙන්ම අපි ඒක බැහැර කරලා නැති හින්දා. හිත ඇතුලේ අපිට නොතේරෙන තැනක ඒක පිළිබඳව කැමැත්තක් තියෙන නිසා. ඒකට උදාහරණයක් මෙහෙම සඳහන් කෙරුවොත් සමහර කෙනෙක් තමන්ගේ රැකියාව පිළිබඳව තියෙන පුදුම කැමැත්තක්. එයා බොහොම කැමැත්තෙන් තමයි රැකියාව ගත්තේ. නමුත් දැන් රැකියාවට යන්න පිටත් වෙච්චාම හැමදාම නොඑක් දේවල් කියලා යන්නේ. මහා කරදරේ කැමැතිම නැහැ, ඕනෙම නැහැ, එහෙම කියනවා. හැබැයි කැමැතිම නැත්තම් අත්හැරලම දාන්න පුළුවන්. එතකොට එයාගේ කැමැතිම නැහැ කියලා කිව්වට කැමැත්තක් තියෙනවද නැද්ද කියන එක අපිට හොඳට තේරෙනවා. එහෙම කිය කියා එයා රස්සාවට යනවා. ඒ කියන්නේ එහෙම කීවට එයාගේ ඇතුලෙන් කැමැත්තකුත් තියෙනවා. කැමැතිම නැහැ කියලා කිව්වට ඇතුලෙන් කැමැත්තක් කැමැත්තක් තියෙනවා. ආන් ඒ කැමැත්තක් තියෙන නිසා තමයි අකමැති කියලා කිව්වත් අපි ඒකට යෙදෙන්නේ. හැබැයි අපි අකමැති දේවලුත් නැතුව නෙමෙයි. මේ ලෝකේ අපි සම්පූර්ණයෙන්ම අකමැති දේවලුත් නැතුව නොවේ. ආන් ඒ නිසා සඳහන් කරනවා අපිට නීවරණ හැටියට තියෙන්නේ කාමච්ඡන්දය විතරක් නෙවෙයි කියලා. මේ ලෝකේ නීවරණ හැටියට තියෙන්නේ කාමච්ඡන්දය විතරක් නෙමෙයි කියලාම සඳහන් කරනවා ව්‍යාපාදයක් තියෙනවා. දෙව්ලොව, බඹලොව වගේ අපි හිතන දේවල් එලෙසම සිදු නොවන නිසා ව්‍යාපාදයක් අපිට ඇති වෙනවා. දිව්‍ය ලෝකේ යන්න කැමැත්තකුත් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ යන්න කැමැත්තකුත් තියෙනවා. ඒ කැමැත්ත ඇතුලේ කාමච්ඡන්දයක් තියෙනවා. හැබැයි කැමති වුණාට ඒක ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ අපි හිතන විදිහට පහසුවට. ආන් ඒ නොලැබීම නිසා ව්‍යාපාදයකුත් ව්‍යාපාදයකුත් ඇති වෙනවා. එතකොට ආයේ ආය නීවරණයක් වෙන මෙතන එකතු වෙලා රැස් වෙන්න පටන් අරගෙන තියෙනවා. ආන් ඒ නිසා ඒ වාගේ වෙලාවට ව්‍යාපාදයේම අධිකයි. ආන් ඒ නිසා ගැටෙනවා හේතුව තමයි කාමච්ඡන්දේ 100ට 100ක්ම සම්පූර්ණ නොවන නිසා. බලන්නකෝ ව්‍යාපාදයේත් එක ආපහු මේක කාමච්ඡන්දයට ගියේ. දෙව්ලෝ බඹලෝ යන්නේ නැති නිසා අපි ගැටෙනවා. බැරි වුණා දෙව්ලොව යන්න. බැරි වෙනවා බඹලොව යන්න. එහෙම නැත්නම් මේ ලෝකේ වෙනත් හොයන දේවල් අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම ලැබුණේ නැහැ. අපේ වාහනේ මග කැඩෙනවා. අපි ගැටෙනවා. කී දවසක් හැදුවද? කොච්චර කෙරුවද? මොනතරම් ගියදන් කෙරුවද? ගමනක්වත් යන්න බැරි නම් වැඩක් තියනවද? එහෙම කල්පනා කරලා අපි එතනත් එතනත් ගැටෙනවා. තවත් සමහර දේවල් සමහරකට ගොවිතැනක් කළා, ව්‍යාපාරයක් කළා, බලාපොරොත්තු තරම් ආදායම ලැබුණේ නැහැ. අපි ඒත් එක්ක ඒත් එක්ක ගැටෙනවා. ඒ ගැටීම එන්නේ ඇයි? ඒ ගැටීමත් එක තියෙන්නේ ව්‍යාපාදේ. හැබැයි ඒ ව්‍යාපාදේ ඇති උනේ අපේ කාමච්ඡන්දය 100ට 100ක්ම සම්පූර්ණ උනේ නැති නිසා. එහෙමනම් ගැළවීමේ පැත්තක් පේන්නේ නැහැ. 100ට 100ක්ම සම්පූර්ණ වුණා නම් අර ව්‍යාපාදේ එන්නේ එන්නේ නැහැ. කුඹුරක් වැඩ කරාම බලාපොරොත්තු වුණා නම් විපසල් 100ක් 105ක් විතර හම්බුණා නම් කොහොමවත් ව්‍යාපාදයක් එන්නේ එන්නේ නැහැ. අද දවසේ ව්‍යාපාරී ආදායම බලාපොරොත්තු වුණා නම් රුපියල් 10000ක් රුපියල් 11000ක් විතර තිබුණා නම් අපිට කොහොමවත්ම ව්‍යාපාරයක් එන්නේ එන්නේ නැහැ. එහෙනම් කාමච්ඡන්දය කියන ධර්මතාවය හරියටම සම්පූර්ණ නොවුනොත් අපිට ආන් ඒත් එක්ක හැම වෙලාවෙම ව්‍යාපාදයේ කියන නීවරණය එකතු වෙන්න පටන් ගන්නවා. ඊළඟට වෙනතුනි කැමැති ටිකට ලැබෙන ටිකට ඇලෙනවා නොලැබෙන ටිකට අසතුටු වෙනවා ගැටෙනවා. අන්න ඒ නිසා මේ ඇලීම් සහ ගැටීම් සමුදායක් එතෙන්ට එකතු වෙන හින්දා මෙන්න මේ ඇලීම් ගැටීම් සමුදාය අපේ සිතුවිලි ඒවට හැම වෙලාවෙම පවතිනවා. ඇලීම් සහ ගැටීම් සමුදාය නිසා අපේ සිතුවිලි ඒ මත හැම වෙලාවෙම පවතිනවා. එතකොට සමහර වෙලාවක ඇලෙනවා, සමහර වෙලාවක ගැටෙනවා. එහෙනම් ලෝකේ හැමතැනම අපිට දකින්න තියෙන්නේ, බලන්න තියෙන්නේ, පේන්න තියෙන්නේ මෙන්න මේ ඇලීම සහ ගැටීම කියන ධර්මතාවය. එතකොට මේ ඇලුනේ ඇයි? කාමච්ඡන්දයෙන් හින්දා. ගැටුණේයි ව්‍යාපාදේ නිසා. එහෙනම් මේ දෙක හැම වෙලාවෙම අපි අතර දකින්න තියෙනවා මනස සිහියක් නැත්තම් කොයි ක්‍රමෙන් හරි අපි මෙතෙන්ට ඇදලා යනවා මේ ඇලීමට සහ ගැටීමට. ඇලීම සහ ගැටීම කියන කාරණා දෙක හරියට මේ පවුරු දෙකක් මැද්දේ වගේ. අනික් කෙලස් ටික ඒ මැද්දේ තියෙනවා හැම වෙලාවෙම. ඒ කියන්නේ මේ දෙක තියෙනවා නම් ඒ මැද්දේ අනික් කෙලස් නැහැ කියලා කොහොමත් කියන්න කියන්න බෑ. මේ පැත්තෙන් ගැටීම නැමැති ප්‍රාකාරය තියෙනවා. මේ පැත්තෙන් ඇලීම නැමැති ප්‍රාකාරය තියෙනවා. අනිත් කෙලෙස් ටික ප්‍රාකාර දෙක මැද්දේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම තියෙනවා. ආන් ඒ නිසා මේ සුබ නිමිත්ත ගැන ඊටාම කෙටියෙන් මේ ආකාරයෙන් තමයි සඳහන් කරන්න පුළුවන් කියලා මේ කෙටියෙන් විස්තර කරන තැන අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. සුබ නිමිත්ත පිළිබඳව ඇලීම සහ ගැටීම පිළිබඳව අපිට එහෙම සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ සුබ නිමිත්ත පිළිබඳව අයෝනිසෝ මානසිකාරයේ මේ බහුලීකාරු අයෝනිසෝ මානසිකාරය නිසා. අපි කියනවා බහුලීකාරු කියලා වචනය. අයෝනිසෝ මානසිකාර බහුලීකාරු කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. බහුලීකාරෝ කියන මේ ක්‍රමේ තමයි ආහාරය වෙන්නේ මොකේද? නූපන්නා වූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස. අයෝනිසෝ මානසිකාරයෙන් මේ බහුලීකාරෝ කියන මේ ක්‍රමය බහුලව යෙදීම කියන මේ ක්‍රමය නූපන්නා වූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හේතු වෙනවා. එතකොට නූපන්නා වූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හේතු වෙන මේ බහුලීකාරෝ කියන කාරණාව කොයි විදිහට සඳහන් කරන්න පුළුවන් වෙයිද? ඒක අපි මෙහෙම සඳහන් කරුවොත් මේ නিত্য වශයෙන් සැප වශයෙන් අපි සමහර දේවල් පිළිබඳව හිතනවා. නিত্যයි, ස්ථිරයි. ඒ නිසා සැපයි. අපි එහෙම හිතනවා. නිතරම බහුලව අපි මේ කාරණාව ඒ කාර්යසිතුවිලි හැම වෙලාවෙම සිතනවා නිතරම බහුලව ඒ කාරණාවල් ගැන හිතනවා. හැම කටයුත්තකදීමත් අපි ඒ කාරණාවට එළඹෙනවා. කඩේකින් බඩුවක් ගන්න ගියොත් අපි කල්පනා කරනවා මේක හැමදාම මේ විදිහට තියෙයි. නිට්යයි කියන කාරණාවට හැම වෙලාවෙම අපි යනවා. ඊළඟට මේ නිට්ය බව නිසා අපිට ඒකේ සැපයක් තියෙයි කියලා හැම වෙලාවෙම හැම වෙලාවෙම හිතනවා. එහෙනම් හැමතැනකම මේ මේ අපි දකින්න කරන හැම දෙයකම මේ නිට්ය බවක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට පිළිතුර අපි ලක්ෂ ගාණක් වියදම් කරලා වාහනයක් අරගන්නවා. ඒක හොඳයි. පාටත් හොඳයි. සැප පහසුකමත් හොඳයි. පිටපැත්තත් හොඳයි, ඇතුළත් හොඳයි. ඉතින් අපි කල්පනා කරනවා මේ වාහනේ හැමදාම හැමදාම මේ විදිහට තියෙයි. හැමදාම මෙහෙම්මම පවතී. එහෙනම් මේකේ නිට්ටයයි කියන සංඥාවක් අපි ගාව තියෙනවා. හැබැයි අනිත්‍ය කියන සංඥාව අපිට ආවේ ආවේ නැහැ. අපි කල්පනා කරලා නැහැ මේ තරම් හොඳයි කියලා ලක්ෂ ගණනක් දීලා අරගෙන යන වාහනේ අද ගෙදර යන්න ඉස්සෙල්ලා හැප්පෙන්න පුළුවන් කියන කාරණාවට ගියේ ගියේ නැති නිසා එහෙම දෙයක් වුණොත් එහෙම බැරි වෙලාවක් එතන මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන කාරණාව එවන් අවස්ථාවට මුහුණ දුන්නාම අපිට දැනෙනවා. හිතා ගන්නත් පුළුවන් එක එක්කෙනාගේ තණ්හාවේ ප්‍රමාණයට සමහරලාට මුහුණ දුන්නාම දැනෙනවා. සමහර කෙනෙක් මෙහෙම නැතුවම ඇති කියලා හිතාපු අයගේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය එවන් වෙලාවකට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියටම කාරණාව තේරුම් අරගෙන හරියටම කාරණාව අවබෝධ කරලා නැති නිසා. අන්න ඒ නිසා මේ කරුණු කාරණා මේ සුබ නිමිත්ත වෙනුවෙන් කැමැත්ත වෙනුවෙන් නිත්‍ය බව දැකීම වෙනුවෙන් අපි තුල ඇති වෙච්ච තවත් කෙලෙසයන්ගේ ස්වභාවයන් ඊට අමතරව එහි වටිනාකම පවතින සැපය හැම වෙලාවෙම අපි මෙනෙහි කරනවා මගේ වාහනේ මෙච්චර වටිනවා මගේ වාහනේ මේ වාගේ සැපයි තව කෙනෙකුගේ වාහනත් එක්ක කතා කරන්න ගියහම තමන්ගේ වාහනය පිළිබඳ උජාරුවට කතා කරනවා. වටිනාකම ගැනත් මහලකුවට කියනවා. අපිත් හැම වෙලාවෙම මෙතන ආපවර නিত্য සුඛ සංඥාවත් එක්ක අපේ ඇලීමක් මෙතන තියෙනවා කියන කාරණාව වැටහෙන්නේ නැත්තේ මොකකින්දද? අපිට හැම වෙලාවෙම මේ යෝනිසෝ මනසිකාරය කියන එක නැති නිසා. ඒක කියන්නේ තේරෙන්නේ නැහැ. මේ වගේ අකුසල් පැත්තකම හැම වෙලෙම බර වෙලා ඉන්නවා. ඊළඟට මේ නিত্য සැප වශයෙන් ආත්ම වශයෙන් ගැනීම අයෝනිසෝ මනසිකාරයයි කියලායි වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ. නিত্যයි සැපයි ආත්මයි කියලා අරගත්තේ අයෝනිසෝ මනසිකාරය නිසා. යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙක් කවදාවත් කිසිම දෙයක් පිළිබඳව නිට්ටයයි සැපයි ආත්මයි කියලා කල්පනා කරන්න යන්නේ යන්නේ නැහැ. අන් ඒ නිසා මේ කාරණාවට පින්නතුනි තවත් උදාහරණ කීපයක් අපිට ඕනනම් සඳහන් කරන්නත් පුළුවන් යම් පුද්ගලයෙක් කැඩපතක් ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා තමන්ගේ මූණ දිහා. එහෙම මූණ දිහා බලාගෙන හිටියාම ඒ පුද්ගලයාට හිතෙන්නේ නැහැ මේ මූණ හෙට වෙනකොට වෙනස් වෙයි කියලා. Tamange මේ මූණ හෙට වෙනකොට මීට වඩා වෙනස් වෙයි කියලා හිතෙන්නේ නැහැ. හෙට වෙනකොට මේ ඇස් පේන්නේ නැති වෙයි. හෙට වෙනකොට මීට වඩා මූණ රැලි වැටෙයි. හෙට වෙනකොට දතක් දෙකක් ගැලවෙන්න බලයි. හෙට වෙනකොට මීට වඩා ඇස් දෙක වල ගැහෙයි. එහෙම හැඟීමක් ආවේ නැහැ. ඇයි එහෙම හැඟීමක් ආවේ නැත්තේ? නিত্য බව තියෙන නිසා. සුභ බව, ආත්ම බව Taman ගාව තියෙන නිසා. ඒ නිසා මොකක් කරන්නද අපි කල්පනා කරුවේ කැඩපත දිහා බලාගෙන. හෙට මේක මීට වඩා දුර්වර්ණ වෙනවා කියන කාරණාව නෙමෙයි මොනව හරි ආලේපන ටිකක් ගල්වලා අපි කල්පනා කළේ හෙට පුළුවන් නම් මීට වඩා ටිකක් ලස්සන වෙයි කියලා. එහෙනම් මීට වඩා හෙට හොඳ කරගන්න හින්දා තමයි තව මොනව හරි ඒ නිසා පාවිච්චි කරන්න උත්සාහ කළේ. එහෙනම් ඒ නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්න උත්සාහ කරපු උත්සාහ කරපු නිසා මේ මොනව හරි ටිකක් දාගෙන මේක හෙට වෙනකොට මීට වඩා හොඳ වෙන්න ඕන කියලාමයි කල්පනා කළේ. නමුත් මේ මොනව ගෑවත් හෙට වෙනකොට මීට වඩා හොඳ වෙන එකද වෙන්නේ? නෑ. ඒ මොනවා කෙරුවත් හෙට වෙනකොට මීට වඩා අභාවයට ගියපු ස්වභාවයක්ම තමයි දකින්න තියෙන්නේ. නමුත් ඒක කල්පනා වුණේ නෑ. ඇයි යෝනිසෝ මනසිකාරයක් තිබුණේ නැති නිසා. අපි ඕන තරම් ලෙඩු දැකලා තියෙනවා. අපි ඕන තරම් මලගෙවල් වල ගිහිල්ලා තියෙනවා. අපිට ලෙඩ දැකලා හිතුණද අපිටත් මේ වගේම ලෙඩ හැදෙයි කියලා. අපි ගිහිල්ලා ලෙඩෙක් බැලුවා. අපි දුක් වුණා. අනේ අපොයි කිව්වා. ටික වෙලාවක් කතා කර කර හිටියා. ගෙනියපු දෙයක් තියෙනන් දුන්නා. ආපහු හැරිලා ආවා. එයි ආපහු හැරිලා එනකොට මට තවත් කරන්න ගොඩක් වැඩ තියෙනවා. අතින්ටත් යන්න තියෙනවා, මෙතින්ටත් යන්න තියෙනවා, අරකට කරන්න තියෙනවා, මේකට කරන්න තියෙනවා. ඒ නිසා ඒ යන අතරේ හදිස්සියේ තමයි මේ ස්පිරිතාලට ගොඩ වෙලා යන්න ආවේ කියලාත් අපි අපි කියනවා. හැබැයි ඉතින් දැන් මම මේ යනවා. මට හිතෙන්නේ නෑ මෙයා වාගේ මටත් රෝහල් කාමරය ඇතුළට වෙලා ඉන්න වෙයිද? කී දවසක් ඉන්න වෙයිද? මෙයාට වඩා වැඩි කාලයක් ඉන්න වෙයිද? මෙයාට වඩා දරුණු ලෙඩක් මට එන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව එයාට කිසිම හැඟීමක් නැහැ. ඉක්මනට මෙතෙන්ටත් ඇවිල්ලා ලෙඩක් බලලා යුතුයකමකුත් සම්පූර්ණ කරලා ඊළඟ තැනට යන්න තමයි තණ්හාවක් තියෙන්නේ. මාත් ලෙඩ වෙනවා කියන කල්පනාව මටත් මෙතෙන්ට එන්න වෙනවා කියන කල්පනාව තිබුණේ නැති තරම්. මලගෙදරත් යනවා. මැරිච්ච මිනිහා ගාවටත් යනවා. මූණ ඇබුල් කරගෙන ඒක දිහා දුකක් තියෙනවා වගේ ਸੰతాපයක් තියෙනවා වගේ ඒ ගෙදර අයටත් නෑදෑයන්ටත් අහල පහල ඉන්න අයටත් පේන්න ඇස් දෙකත් අඩවන් කරගෙන වාගේ බලාගෙන ඉන්නවා බොහොම බොහොම දුකින් වාගේ. දුකෙන් දේ ඉන්නේ. කීයෙන් කී දෙනෙක් එහෙම හැවෑවටම දුකෙන් බලාගෙන නැද්ද? නෑ නිකන් අරගොල්ලොත් එක්ක දුක බෙදා ගන්න වාගේ තෙන්ට වෙලා චුට්ටක් හිටගෙන ඉඳලා අර දොරෙන් එළියට එනකොටම දුක තියෙනවද? නෑ අර දැහුපු කට්ටියත් එක්ක hina වෙනවා, කතා කරනවා, අතට අත දෙනවා, කරට අත දාගන්නවා, යන් ඉඳ ගන්න කියනවා. ගිහිල්ලා වෙන මල්ලාප සල්ලාපී කියදලා ඉන්නවා කිසිම දුකක් තිබ්බ බවක් පේන්නේ නැහැ. තව ටිකක් වෙලා ඉඳලා ඒ ඔක්කොම පැත්තක දාලා කාඩ් සෙල්ලම් කරන තැනක් තිබුණොත් එතෙන්ට ගිහිල්ලා කාඩ් සෙල්ලම් කරනවා. දැන් අර ගේ ඇතුලේ හිටපු මිනිස්සයා සම්පූර්ණයෙන්ම දැන් වෙනස්. දැන් ඒ දුක මොකවත් ඒ දුක මොකවත් නැහැ. හැබැයි එයා කල්පනා කරන්නේ මටත් දවසක මෙයාට වගේම පෙට්ටියක් ඇතුලේ මේ විදිහට නිශ්ශබ්දව ඉන්න වෙයි. අද මම කරනවා වගේම එදාට මේගොල්ලොත් එයි. මේගොල්ලොත් ඇවිල්ලා මගේ ගෙදර කට්ටියට පේන්න මූණ ටිකක් නරක් කරගෙන වාගේ ඉඳලා එළියට ගිහිල්ලා මං කළා වාගේම කර කර ඉඳලා මෙතෙන්ට වෙලා ඉඳලා දෙන එකක් කාලා බීලා මේගොල්ලොත් එදාට නැගිටලා යයි. ඔය කාරණාවට අපි කවුරුවත් යන්නේ යන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? මමත් මැරෙනවා කියන සංඥාව හරියටම ගත්තේ නැත්තේ මේ මේ අයෝනිසෝ මනසිකාරය කියන එක අපි ගාව මනාව ක්‍රියාත්මක කළා තිබෙන්නේ නැති නිසා. යෝනිසෝ මනසිකාරය කියන එක තිබුණේ නැති නිසා අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අපිට එහෙම වෙන්නේ. මටත් මෙහෙම වෙනව නේද කියන කල්පනාවකට ආවෙම ආවෙම නෑ අපි. එමනම් ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ආන් ඒ නිසා අපිට දැන් තේරෙන්න ඕනේ වුණොත් අපි බහුලව කරලා තියෙන්නේ පින්ද පවුද කියලා. අනිත්‍ය මෙනෙහි කරලම නැහැ. හැම වෙලාවෙම නිත්‍ය බවම තමයි දකින්න උත්සාහ කරලා තියෙන්නේ. ඒකයි මම සඳහන් කළේ අපිට දැන්වත් තේරෙන්න ඕනේ අපි වැඩියෙන් කරලා තියෙන්නේ පවු නේද කියලා. වැඩියෙන් රැස් වෙලා තියෙන්නේ පව් නේද කියලා. ආන් ඒ නිසා අපට මේ අකුසලයේ හේතුව හැම වෙලාවෙම ප්‍රගුණ වෙන බවක් තියෙනවා. අකුසලයේ හැම වෙලාවෙම වැඩෙන ස්වභාවයක් තමයි මේ ලෝක ධර්මයත් එක්ක තියෙන්නේ. කුසල් වැඩෙන ස්වභාවයක් නැහැ. අකුසල් රැස් වෙන අකුසල් වැඩෙන බවක්ම තමයි හැම වෙලාවෙම දකින්න වෙන්නේ. ආන් ඒ සියල්ලම අතහැරලා නිවන් දකින්ද පැවිදි වෙච්ච පැවිදි උතුමන් වහන්සේලා නිවනින් සැනසෙන්න කියලා හිතලා gedara සියලුම දේවල් අතහැරලා සීලයක් ආරක්ෂා කරගෙන වෙනම ඉන්න තවත් උතුම් අය. දසසිල් සමාදන් වෙලා ඒ සියලු බැඳීම් අතහැරලා දසසිල් මාතාවක් හැටියට ඉන්න අය. අපි කොච්චර දේවල් අතහැරලා ආවද? එච්චර දේවල් අතහැරලා ඇවිල්ලා. අර අපි බෝසතාණන් වහන්සේ සම්බන්ධව එක කාරණාවක් තියෙනවා. බෝසතාණන් වහන්සේත් ඒක බොහෝ අය ඒක අවස්ථාවක වනාන්තරගත වුණා. කෝටි ගණන් සම්පත් අතහැරලා ගියේ. ටිකක් නෙමෙයි කෝටි ගණන් සම්පත් අතහැරලා. එතන ඍෂිවරු පිරිසක්ම හිටියා. වනාන්තරයේ භාවනා කරගෙන ඉන්න ගමන් එක්කෙනෙක් ලුණු ටිකක් තියාගත්තා ආහාරයට එකතු කරගන්න. ලුණු කුඩු ටිකක් තියාගත්තා. මේක දැක්කා. දැකලා ඇහුවා හොඳද කියලා. අච්චර කෝටි ගණන් දාලා එන්න පුළුවන්. ඔය ලුණු කුඩු ටික අත්හැරගන්න බෑද කියලා ඇහුවා. ඒකට අපිටත් වෙලා තියෙන්නේ. ගෙවලුත් අත්හැරියා. මව්පියොත් අත්හැරියා. සහෝදර සහෝදරියොත් අත්හැරියා. මේ පොදුවේ මගේ ඉඳලා අපි ඔක්කොම ගැන මේ අපි අපේ අපේ වරද ගැනනේ අපි මේ කතා කරන්නේ. ඒ ඔක්කොම අත්හැරලා ආවේ. ඒ ආවේ මොකටද? සසරින් විදෙන්න කියලා. ඒ ඇවිල්ලා පන්සලකුත් අල්ලගෙන, ඉඩකඩම් ටිකකුත් අල්ලගෙන, දායකයෝ ටිකකුත් අල්ලගෙන එතෙන්ට බැඳිලා අර gedare හිටියානම් විවාහ වුණානම් ඕන්නම් දරුවෙක් දෙන්නේ තුන් දිනක් වැඩි වුණොත් පස් දිනක් විතර හදාගෙන ඒ අයට සේවය කර කර ඒ අය වෙනුවෙන් මැරිලා මැරිලා මැරිලාම යන්න යනවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ පන්සලක් අල්ලගෙන මිනිස්සු 4500ක් අල්ලගෙන අර මල ගෙදරයි මේ දාන ගෙදරයි අර පාංශු කුලෙයි මේ බණ ගෙදරයි නමුත් ගැට ගැහිලා. අහවලා මට මෙච්චර උදව් කෙරුවා. අහවලා මට මෙච්චර දේවල් දුන්නා. අහවලා චෛත්‍ය හදලා දුන්නා. අහවලා ආවාසගේ හදලා දුන්නා. ඇතහැරිලා ඇතහැරිලා නෑ මොකවත්. ඒකයි මම කිව්වේ අතන ගෙදර හිටියනම් හතර පහ දිනකට කරන දේ දැන් මෙතන 3400කට කරන්න වෙලා. හැබැයි ඕක මිනිස්සුන්ට තේරුණෙත් නෑ. බොහෝ ස්වාමින් වහන්සේලා ඒ එහෙම කියන්නේ මම මමත් ඇතුළුව. ඒක අපිට තේරුනේ අපිට තේරුනේත් නෑ. නැත්තම් කියනෝනේ අන් අයට චෝදනා කළා කියලා නෑ මමත් ඇතුළුව. ඒක අපිට තේරුනේත් නෑ. එන්න මිනිස්සුන්ට තේරුන්නේ නැති හින්දා එක්කෙනෙක් ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යනවා. පවුලෙම අය බලාගෙන ඉන්නවා හාමුදුරුවෝ ඉදලා ඉඩා බලන්න කියලා. එන්න විදිහක් නැහැ. හැබැයි ආවෙ නැත්තම් ඒගොල්ලෝ අමනාපයි. තව එක්කෙනෙක් අසනීප වෙලා රෝහලේ ඉන්නවා. එදාට උන්වහන්සේට විවේකයක් තිබුණා නැත්නම් උන්වහන්සේ බේත් ගන්න හරි ගියපු ගමන් අහවලත් ඉස්පිරිතාලේ ඉන්නවනේ කියලා බල්ලාව. අර කට්ටිය ඊට පස්සේ ಜಾති වෛරයි අපි බලන් ආවේ නැහැ අහවලා බලන්න ගියා. එහෙනම් අපි අපි ගැට ගැහිලා තියෙන හැටි අපිට අවබෝධයක් නැති හැටි ඉතින් ඒ හින්දා අපිට තාම මේ සංසාරයෙන් එතර යන්න එතර යන්න තව ගොඩක් කොච්චර කාලයක් යයිද කියන කාරණාවවත් අපිට හිතා ගන්න බෑ. මේ මේ කාරණාව පිළිබඳව තියෙන ආන්ගේ අනවබෝධයෙන් හින්දා. ආන් ඒ නිසා මේ කරුණු කාරණා හරියටම අවබෝධ කරගෙන මේ මිත්‍යා දෘෂ්ටියක් යම් ආකාරයකින් තියෙනවා. මේ නිකම්ම හිටියොත් නිවන් දකින්නවා කියලා. අර කරුණු එකක්වත් තේරුම් ගත්තේ නෑ. ඒ එකක්වත් කරන්න ඕනේ නෑ. ඒ දේවල් වලින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අත මිදෙන්න ඕනෙත් නෑ. වර්තමාන ලංකාවේ ආපහු මිත්‍යා දෘෂ්ටියක් පැතිරලා තියෙනවා. මොකවත්ම කරන්න ඕනේ නැහැ. නිකම්ම හිටියොත් නිවන් දකින්නවා කියලා. ඒක හුඟක් පරණ තිබ්බ මිත්‍යා දෘෂ්ටියක්. දැන් ආයෙත් අලුතෙන් මතුවෙලා දැන් ආයෙත් යනවා. මොකවත් කරන්න එපා. නිකම්ම හිටියහම හොඳටම ඇති කියලා. ඒ මොකක් අල්ලගෙනද මේ කියන්නේ? හැම වෙලාවෙම කියන්නේ මේ ධර්මය හරියට සර්පයාගේ වලිගෙන් අල්ලනවා වගේ නම් අල්ලන්න අල්ලන්න එපා. එහෙම වුණොත් හරි භයානකයි ප්‍රතිඵල. පුඤ්ඤ පාප පහීනස්ස. ආන් ඒ කාරණාව අල්ලගෙන තමයි කියන්නේ පින් කරන්න ඕනෙත් නෑ, පව් කරන්න ඕනෙත් නෑ. නිකම්ම ওই විදිහට ඉන්න නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් එහෙම පුළුවන් නම් කොච්චර හොඳද? හැබැයි මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් පැතිරිච්චාම මිනිස්සු දාස් ගණන් බොහොම වේගෙන් ඒ පැත්තට යනවා. ඇයි මිනිස්සු හරි කැම ස්වභාවයෙන්ම නිකන් ඉන්නේ. දැන් අර එක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ සිල් රකින්න ඕනේ නැහැ කියලා. මිනිස්සු ගොඩාක් කැමති ඒකට. මිනිස්සු කැමතිනේ සිල් රකින්න නැතුව ඉන්න. ඒ හින්දා මිනිස්සු ගොඩාක් ඒ පැත්තට යනවා. දැන් මේ එව්වනේ මෙව්වනේ මේ කෝකත් එපා කියලා කියපුවාම මිනිස්සු වැඩියෙන් වැඩියෙන් ඒ පැත්තට ඇදිලා යනවා. ඉතින් කිසිම අවබෝධයක් කිසිම අවබෝධයක් නැහැ. එහෙම වෙච්චහම මේ සංසාරයෙන් කොයි කාලෙ ගොඩ යන්න පුළුවන් වෙයිද කියන සිතුවිලි මාත්‍රයක්වත් තියන්න වෙන්නේ හැඟීමක්වත් තියාගන්න නෙමෙයි ඊතර යන මානයක්වත් පේන්න පේන්න නැහැ. එහෙනම් මේ නිට්යයි සුඛයි ආත්මයි මේ කියන කාරණාව හැම වෙලාවෙම අපි මේ සංසාරෙට ගැට ගහලම තිබුණා. ආන් ඒ නිසා ඒක අවබෝධ කරගන්න එක හරි වටිනවා කියන කාරණාවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන කාරණාව හරියටම වෙන් කරලා හඳුනාගෙන හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන්ම කටයුතු කළ යුතු බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් පින්නතනි අද දේශනාවේ උදේවරුේ කොටස අපි මෙතනින් නිමා කරමු. නැවත දාන වේලාවෙන් පස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම තුනුරුවන් සරණයි.